ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ආනන්ද අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ක්‍රමයෙන් මේ සූත්‍රය අනුව දසුත්තර සූත්‍රය අනුව අපි ටික ටික ටික ටික ගැඹුරකට අඳ ගහගෙන යනවා ඒක හරියට මේ භාවනා වැඩමුළු අපි දිගින් දිගට භාවනා කරගෙන යනකොට ඊගාවට අර පුරුදු පුරුදු පාඩම් පන්ති වල ඉඳගෙන අමාරු අමාරු පාඩම් පන්ති වලට අණ ගහන යන්න වගේ හරියට මේ මිහින්තලේ නගිනකොට පොඩි දරුවෙකුට ඇඟිල්ල අල්ල ගන්න කියලා හිමීට මීට ඒ දරුවා අර පොඩි පොඩි පඩින්නේ තියෙන්නේ තමන්ම පුරුදු කරන්න පුරුදු වෙනවා වගේ අපිට පොඩි ඇඟිල්ලක් දීලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉස්සරලා වඩිනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා ඇඟිල්ල එල්ලිලා පුළුවන් විදිහට මා වඩාගෙන යන්න කියනවා වෙනුවට අර පොඩි පොඩි padi නැග්ගෙන යන්න ඕනේ. අන්න එහෙම ගමනක් තමයි මේ සාසනය කියන්නේ. ඉතින් ඒක නිසා අර මෙතෙක් ගිය වැඩපිළිවෙල එනතම මේ දසුත්තර සූත්‍රයේ මුල ඉඳලා ආපු පියවරවල් ටික බලනකොට මේක එච්චර අමාරු නෑ. නමුත් අලුතෙන් ආපු කෙනෙකුට නැත්තම් මේකෙන් පටන් ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා සාරිපුත්තු සාංශය අහනවා මේ ශාසනයේ විනිවිද දකින්න අමාරු දෙය මොකක්ද කියලා. මෙතෙක් අපි බය ඇරලා විශ්වාසය ඇති කරගෙන අදාහන දාන පෙන්නනවා හරහ දකින්න බැරි විනිවිදින්න බැරි දුප්පට විජ්ජ කාරණාව මොකද්ද කියලා උන්වහන්සේ අහනවා ඊට පස්සේ කියනවා උත්තරයක් දෙනවා ආනන්තරික චේතෝ සමාධි අපේ හිතේ එක දිගට පවතින හිතේ සමාධියක් තියෙනවා නම් ඒක තමයි විශ්වාස කරන්න බැරි දේ. මොකද ඒ තරම්ම හිත චපලයි. හිත මේ මේ දුවනවා. ඒ නිසා කාටවත් හිතෙන්නේ මේ තරම් කරදරකාරී ජීවිතයක් ගත කරන, මේ තරම් අසහනකාරී ජීවිතයක් ගත කරන, මේ තරම් ආතතිගතක ජීවිතයක් ගත කරන කෙනාට අතරක් නොතබා හිතේ පවතින සමාධියක් පිළිබඳව හිතා ගන්නවත් බැහැ. ඒ නිසා ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් පිළිගන්නවා සරුවච්චන් වහන්සේත් පිළිගන්නවා මේ ආනන්තරික චේතෝ සමාධිය කියන එක අතරක් නොතබ එක දිගටම හිතේ පවතින සමාධියක් පිළිබඳව කෙනෙකුට හිතා ගන්නවත් බෑ මොකද ඒ තරම් අපි පෙළෙනවා හරියට පොරි ටිකක් මාළු ඉන්න වතුරට දැම්මොත් ඒ පොරි වලට මාළුවා ගහන්නේ කොහොමද මාළු රෑන ඒ වගේ තමයි අපේ මුළු දවසම කොහෙන් පටන් ගන්න කොහෙන් ඉවර වෙනවද දන්නේ මාළුවන්ට පොරි දැම්මා වගේ එහෙන් වදිනවා මෙහෙන් වදිනවා එහෙන් වදිනවා මෙහෙන් වදිනවා උදේ නැගිට්ට ඔන්න හැන්දා වුණා එච්චරයි අපි දාන්නේ. ඉතින් ඒ වගේ කාට හරි පුළුවන් නම් උදේ නැගිටිනකොට ඇති කරගත්ත මේ සතිය එවනත මේ සමාධිය හැන්දාවට නිදාගන්න යනකම්ම අතරක් නොතබ පවත්තන්නේ. ඉතින් ඒක හිතන්නවත් තමයි කියලා. දුප්පටි විඥයි. නමුත් මේ මෙතෙක් ආපු පාර එහෙම නැත්නම් අපි මේ කාරණාව දසුත්‍ර සූත්‍රයේ එකේ කාරණා 10න් හත් වෙනියට තමයි මේ සාරිපුත්‍ර සෝංශ පෙන්නලා තියෙන්නේ. ඊට ඉස්සලා තියෙන කරුණු 6 අපි නැවත පොඩ්ඩක් සිහිපත් කරගත්තොත් අපි ඒ සඳහා මේ මනුස්ස ජීවිතේදීම මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයම මේ පෞල් දරුවන් රකින්න එහෙම නැත්නම් මේ එදින්දා ජීවිතය ගත කරන අයටම මේ ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. මේ ගැන තමන් අත්දකපු දේවල් හරහා මේකට උපරිමයට යන්න බැරි වුණාට මේක රංකිටිකට ගාලා පෙන්වන්න පුළුවන්. මේක කළ හැක්කක් වඩ පෙන්වන්න පුළුවන්. අපි නැත්තම් මේ කියමු මේ ආනන්තරික චේතෝ සමාධිය කියලා කියන්නේ අරිහත් ඵලයේ රහත් මාර්ගේ. නමුත් අපි ඒක මේ යන්න හදනවා කියන එක නෙමෙයි. ඒක ක්ෂණ මාත්‍ර වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට අපි දැනටවත් ගිහිල්ලා තියෙන්නේ. නමුත් දන්නේ කොහොමද අපි ඒක මේ දී ඇති කර්ණ කර්ණ අනුවත් අපේ අන්වේ ඥාන ණය විපස්සනාව අනුවත් නැත්නම් අපි භාවනාදී අත්දකින යම් යම් කාරණා අනුවත් කොහොමද මේක ස්ථිරවම ඇති කරන්න මට පින් තියෙනවා මයි ළඟ අත්දැකීම තියෙනවා මම දැනටමත් කරලා තියෙනවා කියන විශ්වාසය ඇති කරන්නේ ඒක තමයි බණක් කියන එකේ වටිනාකම අපි ළඟ දැනට තියෙන මේ හැකියාවත් අපි ඒක තවත් මේ අතනින් මෙතනින් తాවකාලිකව ණයට වගේ ගත්ත මේ දේ ජීවිත බුද්ධියට සින්න කරගන්න මේ හරි දේ දැනගෙන ඒක තව දියුණු පවණු කරන්න ඕන. අන්න එවැනි මේ විනිවිදින්න බැරි හිතා ගන්නවත් බැරි මෙවැනි தත්වයකට යෑම සඳහා හුඟක් උපකාර කරන ධර්මයේ තමයි අප්‍රමාදී. බහූකාර ධර්මයේ තමයි නිතරම අවදියෙන් ගතකරනද ප්‍රමාද වෙන්න එපා. කලීතු යුතුයකම් වලට විතරක් නෙවෙයි තමන්ගේ සිදුවෙන නොහොඳ නොහොබිනා වැඩ තියෙනවනේ. නොකට යුතු වැඩිය අනේ නොකටයුතු වැඩ නොකර සිටීමේදීත් වසන් ගන්න එපා. පුළුවන් තරම් බලන්න අපි කොච්චර හොඳ වැඩ කරත් ඒ පැත්තෙන් අපි සම්මාන ලැබලා තිබුණාත් තමන්ට හැමදාම තමන් අතින් දැන හෝ නොදැන සිදුවෙන දුස්චරිත නොහද නොහබිනා වැඩ නොකඩු වැඩ මොනවද කියලා දැනගෙන ඒක නොකර සිටීමට උනන්දුවක් කොච්චර තියනවද එහෙම නැත්නම් ශික්ෂණයක් කොච්චරක් තියනවද අවධියක් කොච්චරක් තියනවද අපි ඒකට බුදුන් පිහිට කර ගන්නවද ධර්මයේ පිහිට කර ගන්නවද සංඝයා වහන්සේ අපිට ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අපි පිහිට කරගෙන ඒ මේ නොකල යුතු නොපනත්කම් නොකර සිටීමට අපි කොච්චර උනන්දුද කියලා බැලුවොත් හැම කෙනෙකුටම මීට වැඩිය පටිතද කරගන්න පුළුවන් ඒ ප්‍රතිතද කරන්නේ අපි බුදුන්ට සාක්ෂි වෙලා ධර්මයට සාක්ෂි වෙලා සංඝයට සාක්ෂි වෙලා. ඉතින් ඒක බෑ කියනවා නම් එයාට අපි කියනවා ප්‍රමාදේ වැටිලා, මදයට වැටිලා, මාන්නයට වැටිලා එයාට කරගන්න බෑ. නමුත් ඒක හදන්න ඕනේ, අප්‍රමාද වෙන්න ඕනේ. මද මාන නැති කරන්න ඕනේ කියන හැඟීම ගත්තොත් ඒ ඒ අප්‍රමාදී අවබෝධ කරන අප්‍රමාද වෙන්න ඕන කියන එකේ ස්ත්‍රී පුරුෂ ගතියක් නැහැ. මේ බාලයා, මේ මහල්ලා, මේ මැද මොහිම ගතියකුත් නැහැ. එහෙම නැතුව මේ ත්‍රිපිටකය දැනගෙන විනය ගරුකව අරණ්‍ය වාසී වෙන්න ඕන කියලා දෙයක්වත් නැහැ. Taman ඉන්න තැනින් ප්‍රමාදයට අයින් කරගෙන අප්‍රමාද වෙන්න ඕන කියන එක දන්නවනම් හැම කෙනාටම ඉන්නවට වැඩිය අප්‍රමාද වෙන්න පුළුවන්. ඉතින් ඒ අප්‍රමාදයේ ලබා ගැනීම සඳහා වැඩි යුත්ත මොකක්ද කියලා සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා නිටතරම සතිමත් වෙන්න. සතිමත් වෙනවයි කියලාකොට ඉන්න ඕනම ඉරියව්වක මගේ හිත නන්නත්තර නොවීම සඳහා හිත ඇද බැඳ තබා ගත යුතු අරමුණ නිතරම අස්පනා අපිට තියෙනවා. ඒක පිළිබඳ සැක තියෙනවනම් නන්නතරයි. ඒක තියෙන සැක තියෙනවනම් අනාතයි, අසරණයි. නිසා හැම ඉරියව්වෙදීම දැනගන්න ඕනේ මගේ හිත පවතින්න ඕනේ මේකේ. ඒකදී බුදුරජාණන් වහන්සේ අපට අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශූන්‍යාකාරගත වෙලා වාඩි වුණොත් ආනාපාන යෝජනා කරනවා. යම් විදියකට හොඳ සක්මන් මඩුවක් හම්බ වෙලා යන බව දන්නවනම් ගච්ඡන්තෝ වගච්ඡාමිති පජානාති මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් යමින් ඇවිදිමින් ඉන්නවා එතකොට මේ ඉඳගෙන ඉන්න සංඥාව නෙවෙයි තියෙන ඇවිදින සංඥා එතකොට මට වම තියනවා දකුණු තියනවා තේරෙනව දන්නවනම් ආ ඒක තමයි එතන හිත බඳින්න ඕන තැන එහෙනම් හිතට තියෙන හවුහරණ හිතට තියෙන ക്ഷേම භූමිය හිතේ තියෙන නිර්මල තැන ඒක දන්නේ නැත්නම් ඉතින් කොච්චර සක්මන් කරත් ඇති වැඩක් නැහැ හිත මනසිකාරය යොදු යුතු තැන දන්නේ නැත්නම් සක්මනේදී විස්තර ගොඩක් පස්සේ තියෙනවා නමුත් හිත යොදන තියෙන මම ඇවිදින බව දැනගන්න ඕනේ. අපි හිතමු බත් කරනවා. ඒතකොට කනව බව දැනගන්න එක. වැසිකිලි කරනකොට වැසිකිලි කරන බව දැනගන්න. ඉස්සරහට යනකොට ඉස්සරහට යන බව දාන්න. පස්සට යනකොට පස්සට යන බව දාන්න. අත නමනකොට නමන බව දාන්න. දිගානකොට දිගාන බව දාන්න. නිස්සද්ද වෙනකොට නිස්සද්ද වෙන බව දාන්න. කතා කරනකොට කතා කරන බව දාන්න. ඉතින් අන්නේ ඒ ඒ ඒ වෙලාවේ තමයි චේතනාපූර්වක කරන වැඩේට හිත සතිය යොදවන්න දන්නවනම් උදේ ඉඳලා හැන්ද වෙනකන් උගුරට හොරා බේත් බීමක් නැති බව තේරෙයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන වැඩ යන්න ඇරලා පිටිපස්සෙන් ටෝච් එක කරා යන්න වගේ ආ මම දැන් අත නමනවා මම දැන් අත දිගාරිනවා මම ඉස්සරහා බලනවා මම පැත්ත බලනවා ආදි වශයෙන් මේ සෑම කාරණාවක්ම බුදුහාමුදුරුව අපට සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවානේ ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට ඉස්සරහට යනකොට පස්සට යනකොට අත නමනකොට අත දිගාරනකොට කතා කරනකොට නිස්සද්ද භාවය වෙනකොට පාත්‍ර සිවුරු දානකොට පින්න පාතේ වළඳනකොට වචනයක් වචනයක් පාසේ දීලා තියෙනවා. ඉතින් ඒ ඒ අතරමැද අපි වෙන දේවලුත් කෙරෙනවා ඇති. ඒ කෙරුණට ඉඩපාඩුව තියෙනවා නම් මෙන්න මේකයි මගේ සරණ. මෙන්න මෙතනයි මම හිත පැවැත්තිය යුත්තේ. මගේ මානසිකාර්ය මෙතෙන් යන්න ඕන කියලා ඒ කරන ප්‍රයත්නට අපි කියනවා සතිපට්ඨානෙ සතිය පිහිටවීම. ඉතින් හුඟ දෙනෙක් ඕක හිතාගෙන ඉන්න මේ ඉඳගෙන අතක් උඩ අතක් තියාන ඇද්ද ගහගෙන ඉන්න එක තමයි සතිපට්ඨානෙ කියන්නේ. එමෙ නෙවෙයි දවස පුරාවටම කරන හැම වැඩකදීම පරියන්කේ සක්මනේ පිටදි කියන බුලන්දාන් චේතනාපූර්වක කරන වැඩේ කරන්න. බලන්න අපි කවදාකවත් ඒක දන්නේ නැහැ හුඟක් වෙලාවට කරන වැඩේ පැත්තක තියේදී වෙන වැඩකට හිත යොදලා ඉතින් හැම තැනම හදිසි අනතුරු. කරන වැඩේ එකක් නම් අපි හිතනද අපි මල් වට්ටියක් හදනවයි කියලා වතක්. ඉතින් කතා කරන්න හොඳ නෑනේ. ඒකට මල් වලට කෙලවිසි වෙනවනේ. ඒ නිසා කට කට වහන කරන්න. ඒක කරන්න ඉස්සලා අද්දෙක හොදා ගන්න. මල් ටික හොදා ගන්න. වාජනේ හොදා ගන්න. ඉතින් ওই ටික දන්නේ නැතුව අරයට මට කතා කරනවා මල් තිරිනවද පොල් ගෙනවද පහන් ගෙනවද ඉතින් කච කච කච කච කච කච ගාර මල් පහන් එක ඉස්සරහින් ඉඳගෙන කතා කරනකොට බුදුහාමුදුරන්ට මල් පූජානේ කෙල පූජාවක් කරන්න. මල් වට්ටිය හැදුවට පස්සේ නහයෙන් පල්ලෙහාට අල්ලන්න එපා. උඩ තියාගන්න මොකද හුස්ම වැටෙනවා. හුස්ම වැටෙනකොට ඒකට නාල්ටිය සවුත් වෙනවා. අර ලස්සනට පිපිච්ච මලනේ. ඉතින් ඒ නිසා අපි ඒක දන්නවනේ. සමහරට මොකෝ අඩම් බදිනවා. සමහරට වටතිර අදිනවා. ඒ මොකද ඒ වැඩේ විතර මේ මල් පූජා කරන් කියලා අපිට හම්බෙන ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් නැහැ. ඒක කරනකොට දෝතිම කරන්නේ. වෙන කෙනෙක් එක්ක කතා කර කරනවයි කියලා කියන්නේ කිටි කලෙයි ගොම කඳුලයි. බුද්ධ වන්දනාවට ගිහිලත් කතා කර කර ඉන්නවයි කියලා කියනවනම් ඉතින් ඒ කියන්නේ දන්නේ නැහැ මේ පන්සල් ගියේ මොකටද කියලා. ගිහිල්ලා කුණු කන්දල් රාශියක් උලේ දාන අර ගෙදර කුණු කන්දලුයි මේ ගෙදර කුණු කන්දලුයි ඔක්කොම වල්පල් හැලි තමයි පන්සල තමයි ඒ ඔක්කොම කුණු එකතු කරන තැන. ගිය වෙලාවෙ ඉඳලා එනකන් කට හොල්ලන්න නැතුව එනවනම් අඩු ගානේ කෙල වැටෙන්නේ නැහැ නේ. කාටවත් තේරෙන්නේ මේ කතා කරනකොට කොච්චර සය රෝගේ පැතිරෙන්නේ කතා කරනකොට කෙලවිසි වෙන එකේ. හිම්බිරිසාව පැතිරෙන්නේ කතා කරනකොට කෙලවිසි වෙන එකේ. ඒ නිසා මොකවඩ බබැඳගෙන ඉන්නේ. මොකවඩ බැරි නම් සතිය පිටවන්න. අපි ඇයි හොඳයි කරන්න ගිහිල්ලා කොච්චර ලෙඩ පතුරව ගන්න කොච්චර කෙලෙස් ඇති කර ගන්න නිසා වැඩක් කරනකොට මේ වැඩේ දෝතිම්ම කරන්න අපිට හැම වෙලාවෙම කරන්න බෑනේ අපි කරනවා ආගමික කටයුත්තක්. අපි ඒකට වත කියන නම පාවිච්චි කරනවා. වතක් කරනකොට දෙක තුනක් පටලවා ගන්නවා. එතකොට ඒකට සතිය පිහිටවනකොට මලක් පූජා කරත්, පැන් කන්දුලක් පූජා කරත්, පින්නපාතයක් පූජා කරත්, කොයි දේ පූජා කරත් සතියින් කරන්නේ. ඒ පූජා කරන දේ නෙමෙයි පින් සිද්ධ වෙන්නේ, පවු නොකර සිටීමේ. කිසි දෙයක් නලියන්නේ කවුරු හරි ඇහුවත් මේ මේ මල් ටික පැත්තක තියලා වචන කතා කරලා මල් එකට අත තියනවා මිසක්කා දැන් එහෙම නෙවෙයි මල්වත් යතලා සාදු සාදු සා සාදු සාදු සාදු කියනවා බම්බර ලෝකෙට ඇහෙන්න ගෑ ගන්න බුදුහාමුදුරේ හිටියන නැගිටලා දුවනවා මොකද ඒ තරම් අපි සරුවචනාංශේ නිස්සද්දතාවයට කැමතියි ඒක නිසා නිස්සද්දව බොහෝම නැවතිල්ලේ සතියෙන් වැඩ කටයුත්තක් කරන්න කියන එක මල පූජා කරත් එකයි වැසිකිලි කියලා මල පහ කරත් එකයි. ඉතින් උංගුව දෙනෙක් දන්නේ ඒකට ආසාවෙන් එනවා පන්සල්. ගිහිල්ලා එනකොට ගේන්නේ පුදුමාකාර කුණු කන්දල් රාශියක් එකතු කරගෙන මොකද ඒ වැඩේ සතියෙන් කරන්න දන්නේ ඒ නිසා කොයි වැඩේ කරත් කමන්නේ ගෑනු වැඩ කරන්න පිරිමි පිරිමි වැඩ කරන්න ගොයියෝ ගොවිතැන් කරන්න මෙකැනික්ලා මෙකැනික් වැඩ කරන්න ඩ්‍රයිවර්ලා ඩ්‍රයිවිං කරන්න කරන දේ සතියෙන් කරන්න ඔක්කොම නෙමෙයි පොඩ්ඩක් දවසට වෙනදට වැඩි පොඩ්ඩක් සතිය අධිෂ්ඨාන කරන්න. එතකොට අප්‍රමාදයට ඉඩ ලැබෙනවා. එතකොට මේ සාරිපුත්‍ර සංසිඳන කරනවා. අපි ඒ කටයුතු කරනකොට දැන් සතියෙන් කරනකොට වැටහෙන දේ තේරෙනවනේ. සතියෙන් පිඟානක් හොදනකොට ස්පර්ශය තේරෙනවා. කතා කරනවා නෙවෙයිනේ, සද්ද අහනවා නෙවෙයිනේ, රූප බලනවා නෙවෙයිනේ. ආ එතකොට තේරෙනවා මේ පිඟාන හොදනවා. මෙන්න ස්පර්ශය. එතකොට ඒ ස්පර්ශය තමයි අපි ඒ සතිය පිහිටීම සඳහා වැඩේ පටන් ගන්න තැන ආස්වාසේ පටන් ගන්න තැන ස්පර්ශේ ප්‍රස්වාසේ පටන් ගන්න තැන ස්පර්ශේ රෙද්දක් පිළිලක් හොදනවනම් පටන් ගන්න තැන කොහොමද අපිට ස්පර්ශය ලැබෙන්නේ කියලා ආත්පසින් දතේවිත දැනගන්න නම් ගොඩාක් එකමල්ලේ දාගන්න එපා එක සැරයකට එකක් කරන්න ඒ කරනකොට තමයි අත් විඳින්නේ මොකද්ද අත් දකින්නේ මොකද්ද කොහොමද දන්නේ මම වෙන දෙයක් කරන්නේ මේක කරන්නේ කියලා. ඒකට මේ අපි ඒකට තියෙන ස්පර්ශය තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා ආනාපාන ගැන කතා කරනවා නම් මට ආනාපාන ස්පර්ශ වෙන්නේ නාස්පුඩුවේද උඩුතොලේද දකුණු පැත්තේද වම් පැත්තේද කියලා ටික වෙලාවක් යනකොට ස්පර්ශයලු අවුවන් අල්ලන්න පුළුවන්. හැබැයි ඒකට අල්ලන සුභියෙන් බලන්න ඕන. අපි දවල්ලාද ගොඩාක් රණ්ඩු කරන්නේ. ආස්වාද ප්‍රසවාස කරනවා කොහෙදෝ ගැන කතා කරනවා. මම ආනාපාන භාවනා කරනවා මට කඳ වේදනාවක් ආවයි කියලා. ඉතින් කන රත් වෙන්න දෙකක් ගහන්න දෙනවා. මේ ආනපනේ නම කියලා අතර මෙතන ලඳු ගානේ ඇවිදිනවා. මොකද මේ කතා කරන මාත්‍රකාවේ ස්පර්ශයට හිත දාලා කතා කරන්න දන්නේ නැහැ. ඒ නිසා අපි එකක හරි දවසකට යමක් කතා කරනකොට කියනකොට ඒ කියන අරමුණ මේකයි මෙනෙහි කරේ මේකයි මට ස්පර්ශ වැටුනේ මෙහෙමයි. ඉතින් එහෙම 1 2 3 4 මේක රැල්බුරු රැල්ලා නිකන් කොණ්ඩේ ගැට ඇරලා පීරගත්තා වගේ සුද්ධ කරගත්තට පස්සේ කතා කරන දේ හරීම ඍජුයි. එයාට එතකොට මේ හුඟක් වල්පල් වල්පට වල්පට අරන් කතා කරන්න ඕනේ. හිතටත් සම්බන්ධ එච්චරයි වෙන කෙනෙකුට සම්බන්ධ එච්චරයි. ඉතින් ඒ නිසා ඒක සාරිපුත්‍ර සාන් සඳහන් එක හොඳට දැනගෙන කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ආචහිට්ටිය ගොනා බැඳා වගේ මීහරක් නාස්ලනු දාගත්ත මීහරක් වැඩ කෙරුවා වගේ වැඩ කරන්න යන්න එපා. පුළුවන් ඉඩක් හම්බ වෙච්ච ලාවේ කරන දේ වතක් කරන විදිහට වගේ මෙන්න මේ කරනකොට මට මේ ස්පර්ශය තියෙනවා. ඒක වෙන දෙයක් පාටේ මේ ස්පර්ශය තියෙනවා කියලා මේ ස්පර්ශයේ કોઈ ස්පර්ශද අපිට ruci මනාපේ ඇති කරන්නේ કોઈ ස්පර්ශද අපිට අරුචි අමනාපේ ඇති කරන්නේ කියලා දැනගත්තා නම් අපායයි දිවි ලෝකයයි අල්ලගතයි. કોઈ ස්පර්ශය හෝ තමයි අපනාපේ මේ අකමැත්ත අමනාපේ පහළ වුණා නම් ඒ චිත්තක්ෂණේ අනිවාර්යයෙන්ම අකුසල රැස් කරනවා යටට අදිනවා. කොයි චිත්තක්ෂණේ හෝ මනාප වෙනවනම් ඕන දිවි ලෝකේ හම්බ නැහැ. නිවන නෑ ওই දෙකේ. නිවන දකි තියන්න නම් අමනාප එනකොට ස්පර්ශයත් එක්කම අමනාපේ තේරුම් ගන්න ඕනේ. මේකට මනාපේ ස්පර්ශයක් මේක අමනාපේ ස්පර්ශයක් කියලා. ඒක වෙන්න නම් අඩු ගානේ තොයරුම් බේරුම් පටලවා ගන්න තෝරලා බේරලා එක වැරකට තමයි ස්පර්ශ කරන්නේ ඒකයි ඒක බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙන දෙයක්. උගදෙනෙක් පිළිගන්න කැමති නැතුව ඇති. නමුත් එකවරකට අපි ස්පර්ශ කරන එකයි. අන්නේ ස්පර්ශය මොකද්ද කියලා දන්නවනම් Taman Tamanගේ ආත්මය කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ දකින්න. අන්නේ ස්පර්ශය හැම වෙලාවෙම මනාපමනාප දෙකට වැටෙනවා. ඒ මොකද අපි කලින් ගත්ත අපේ අගයන් ආඩම්බරයෙන් හැටියට. ආන්න ඒක දැනගත්තොත් අපිට පේනවා ස්පර්ශය නිකන් ඇවිල්ලා යන්නේ හැම ස්පර්ශයක්ම අපිව කුප්පනවා. අපිව අවුස්සනවා. එක්ක මනාප වෙනවා එක්ක අමනාප වෙනවා ලස්සන වැඩක් දකීවි මනාප අමනාප නොවන ස්පර්ශ මතකෙට යන්නේ ඒක හරි ලස්සන වැඩක් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරනකොට මතකෙට යන්නේ අපි කට උල් කර කර එක එකනට කියන්නේ කවි ලියන්නේ පද බඳින්නේ ඔක්කොම කරන්නේ මනාප අමනාප තීව්‍ර වෙච්ච තැන විතරයි උගෝක් ස්පර්ශ තියෙනවා මනාපත් නැහැ අමනාපත් නැහැ ඒකට මනාපමනාප කියලා සරුවචනංශේ සඳහන් කරනවා. ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මනාපමනාප දේවල් කම්මැලි, නීරසයි, මතකෙට හිටින්නේ නැහැ. උනා නැහැ ගාණක් නැහැ. මොකද එතන කෙලෙස් නැහැ. ඒ නිසා ස්පර්ශයන් එනේනකොට ඒකේ තියෙන මනාපමනාප දෙක ඉසල ස්පර්ශල්ලන්න ඕනේ. පුළුවන් වෙලාවක. අත්දැකීම අපි කියන එකට. අත්විඳීම කියනවා. ඒක එන්නකොටම ඒකත් එක්ක තියෙන මනාපමනාප දෙක අල්ලන්න පුළුවන් වුණොත් අපිට තේරෙයි ආනාපානේ පැය ගණනක් කෙරුවට මනාපමනාප පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ආනාපානේ රුචි නැහැ. ඒක වැඩක් කියලා තේරෙන්නේ නැහැ. එතකොට එන සද්දේට අමනාපය આવොත් හොඳට මතක තියෙනවා. ඒතකොට වේදනාවක් කියලා අමනාපය වහනොත් හොඳට මතක තියෙනවා. මොකද අර ආනාපානෙන් අපි කුප්පන්නේ නැහනේ. ආනාපානේ මනාපමනාප නැහැනේ. දැන් බුදුහාමුදුර අපි කොටු කරලා කොටු කරලා මනාප ස්පර්ශ අමනාප ස්පර්ශ දැනගන්න කියනවා. දැනගන්නකොට නොදැනීම අපට සිද්ධ වෙන්නේ මේ අතරමැද මනාපමනාප දෙක මැද තියෙන ස්පර්ශයක් තියෙනවායි කියලා ලුණු මිරිස් කන මොලයක් තියෙනවා. උකුණු ඔලුවක් තරම් මොලයක් තියෙනවා නම් තේරෙනවා. අන්න එතෙන්ට ගෙනියන්නයි බුදුහාමුදුරුවෝ මේ මනාපමනාප දෙකට සාසව උපාදානීය ආශ්‍රව ධර්ම ඇති කරන උපාදාන කරන ස්පර්ශ අල්ලන්න කියනවා. අල්ලනොට තේනවා මේ දෙකටම නැති ස්පර්ශ වර්ගයක් තියෙනවා. ඒක කෙලෙස් උපදවන්නෙත් නෑ, මතකයට යන්නෙත් නෑ, කතන්දර ගොතන්නෙත් නෑ, සම්පප්පලාප කියන්නෙත් නෑ. ඒ දන්නෙත් නෑ. එහෙම දෙයක් තියුණොත් දන්නෙත් නෑ. මොකද ඒක මේ ඒ ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ වාගේ. බුදුහමරගේ වචනෙන් කියනවා. මනාපමනාප දෙක මැද තියෙන ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැහැ. මොකද අපේ හිත අල්ලන්නෙම එක්කම නාපේ එක්කම නාපේ. ඒ නිසා එනේන මනාපේ කියන්නේ අමනාපේ පුළුපුලම් වෙලාවේ නම් කරන්න. මෙනෙහි කරන්න. සත්‍යමත් වෙන්න. අප්‍රමාද වෙන්න. එතකොට තේරෙයි මැද කෑල්ල. එතකොට තමයි තේරෙයි අපි දේන්දර හැන්දනකම් පැය පැය 18ක් වැඩ කරන මිනිස්සෙක් කියලා කියන්නේ. පැය 6ක් බුදිය ගන්න. ඒ පැය 18න් අපි දරුවන් වෙනුවෙන්, රසාව වෙනුවෙන් নানা ආකාර දේවල් කරාට පුළුවන් පැය විනාඩි 10ක් අරගෙන හිස් විවේක තියෙන විනාඩි 10ක් කරනවා. මේකේ මනාප තියෙන ස්පර්ශ ටිකයි අමනාප තියෙන ස්පර්ශ ටික අරගත්තොත් පෙනෙයි වැඩි වේලාවක් තියෙන්නේ මනාපමනාප නැති මධ්‍යස්ථ ස්පර්ශ ඒක මෙතෙක් කල් අහුවෙලා නැහැ මොකද ඒක තණ්හාව ඇති කරන්න ඒක මාන්නය ඇති කරන්න ඒක මම ආයනේ ඇති කරන්නේ නමුත් එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ ඒ නිසා මනාපමනාප දෙක දැනගෙන ඒව පොඩ්ඩයි තියෙන්නේ බය වෙන දෙයක්වත් නැහැ ඒ ටික දැනගත්ත ගමන් ඒ දෙකට අදාළ නැති දේවල් අහුවෙන්නේ නැති මැද තියෙන දේ අහුනොත් ඔය අපි කියන වැඩ බහුලකම කියන කතාව අම්බුම බොරුවක් බව තේරෙයි. අපේ ජීවිතේ වැඩ බහුලයි යුතුයකම් බහුලයි එක හැර 10ක් 15ක් කරන්න තියෙනවා කියන කතාව තන්නේ කර මේ මමයා ලොකුයි කරගන්න කියන කතාව. ඕනම කෙනෙක් කැමති කියන්න මට මොකක් කරගන්න බෑ අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා කියලා කියන්නේ මමත් පොරක් මමත් අයියා මමත් අක්කා කරගන්න කරන කතාවක් මිස කිසිම කෙනෙකුට කරගන්න බැරි වැඩ තෝගේ සංසාරේ වෙන්නේ නැහැ. එන්නේ කරන්න පුළුවන් හරිය තමයි. ඒ ටික ඒක රාත්තල් ගන්න දැනගෙන කරන්නේ. කරන බලන්න පුළුවන් වෙච්ච වෙලාවක අරගෙන ස්පර්ශ නොකරන ස්පර්ශ රාශියක් තියෙනවා. එතන තමයි කය හිත තනසෙන්නේ. අන්න ඒක අල්ලගත්ත දවසේ ආට තේරෙයි. ඒක මෙච්චර පහසුවෙන් තියේදී මේ මනාපමනාප දෙන ස්පර්ශ වලට දුවන්නේ අස්මිමානය මම වෙමි කියන මමයා පෙන්නඳ කැපී පෙනෙන්න අන්ධහැර පාණ්ඩ අනික් අයට වැඩිය මම ලොක්කා කියලා පෙන්නඳ හදන දැඟලිල්ල. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි කියන මේ භාවනා කරන අය අතර අපි පුළුවන් තරම් අඩු කරගන්න. භාවනා කරන අය අතර අපි ඔක්කොම සුදු අඳිනවා, ඔක්කොම බාපණයක් දානවා, ඔක්කොම එක හැලිය බත් කනවා, ඔක්කොම එක වැදුරු බුදියනවා. ඒතර උතන නෑනේ මේ අරයට ලොකුයි මෙයාට ලොකුයි මුල් ලැබතියෙන් කණ්ඩා හදන්නේ නැහනේ. මඟුල් ගෙදරට ගියා නම් එහෙම පළවෙනියෙන් වතුර ඇල්ලුවේ නැත්තම් කචල්නේ. දැන් මෙතන නෑ බෝලිමේවරෙන් තැටිය ගනි බෙදා ගනි කාබන් හිරකාරයෝ. ඔය ගෙදරින් ගෙනාව මාන්නක් කරකම් මොකුත් නෑ. කවුරු හරි තම්බලා දෙන බතක ළඟට ගිහලා තැටිය ගත්ත බෙදාගත්ත කෑව. ඒකත් අමාරුයි හුඟ දෙනකොට. ඒකටත් කියනවා අපිට සලකනවා මදි කියලා. අයියෝ මයිල මයිල ගලවන්න හිතනවා මට හැම ගහලා මුනුත් යෝගාවචරයද කියලා. අපි මෙතෙන්ට එන්නේ ඒ එක එක පැලියවත් කන්නනේ. නැත්නම් මේ බිම වාඩි වෙන්නේ මොකටද අපි? අපිට ඕන තරම් පල්ලංක තියෙන ඕන තරම් කවිච්ච තියෙනවා gedara තියේදී අපි ඇවිල්ලා මේක කරන්නේ මොකද අපි බුදුහාමුදුරු වාඩිනවාගේ බිම වාඩි වෙන්න ඉගෙන ගන්නවා බිම් පැදුරක් දාලා බුදියන් ඉගෙන ගන්නවා පොලිමේ ගිහලා තැටියට බට්ටියක් බෙදාන කන්න පුරුදු වෙනවා එතකොට අර මාන්නකාරකම පොඩ්ඩක් අපි විහින්නේ මේ ඉල්ලගෙන ඉන්නේ කවුරුත් දනුවම් කළා නෙමෙයි එතකොට තේරෙනවා භාවනා කරන වෙලාවේදී එහෙම සමාජ ධර්ම වශයෙන් පැවතුනට අපේ හිත හැම වෙලාවෙම ස්පර්ශය තෝරන්නේ මාන්නේ වැඩි ස්පර්ශ තමයි. ඒක නිසා මේ තෝරන ස්පර්ශ දිහා බලනකොට හිතා ගන්න පුළුවන් මමයා කවුද කියලා. මම කියන්නේ මොන වගේ එකෙක්ද? අම්මු අශිෂ්ට උරගයෙක් මේක ඇතුලේ ඉන්නේ. එහෙම නැත්නම් පෙරේතෙක්. එහෙම නැත්නම් පිසාචෙක් මේක ඇතුලේ ඉන්නේ. ඉතින් ඒක පේන්නේ නැති වෙන තමයි අපි මේ එක එක මායාව දාගෙන කරන්න හදන්නේ. නමුත් බුදුහාමුදුරු ඉස්සරහට ගියාම ඕන කෙනෙක්ගේ තියෙන ඒ දුර්ලකම් ටික පේන. අපිට කියන්න බෑනේ බුදුහාමුදුරු වැඩි අපි ලොකුයි කියලා. බුදුහාමුදුරු ඉස්සරහ අපි නිකම්ම නිකන් නරපන්න ඕනේ. අන්නේ ගතියදී පේනවා මේ අස්මිමානයේ නිසයි අපි බුදුහාමුදුරු ගාව ඉස්සරහින් කැමති නැත්තේ. අපි හැමදාම කැමති අපේ ගියක් හදාන අපිට ඕන දැනකට ඉන්න වරින් වර ගිහිල්ලා බුදුහාමුදුර පොඩ බල්ලා එනවා. ඒ මොකද මේ ළඟ හිටියොත් අහු වෙනවනේ. බුදුහාමුදුරුත් ඒක ඔය සෙල්ලම් කරන්න බෑ. කොහොමඩක්වත් ගිහිල්ලා බුදුහාමුදුරන් මේ මම දැන් සෝහන් වෙලා ඉන්නේ මම දැන් අර ධ්‍යාන ලැබලා තියෙන්නේ අර මාර්ගඵල ලැබලා තියෙන්නේ අර විදර්ශනා ඥාන ලැබලා තියෙන්නේ කියන්න කියන්නත් බෑ. මොකද ඒ තරම් බලවත් ආලෝකයක් බුදුහාමුදුරුවෝ කියන්නේ. නැති තැන තමයි අපි මේ එක එක අර අර සීලේ තියෙනවා මට අර ධ්‍යානේ තියෙනවා මට අර ඥානේ තියෙනවා අර මාර්ගඵලයේ තියෙනවා කියලා කියන්න පිස්සු කෙලින්න පුළුවන් වෙන්න ඕනේ බුදුරජාණන්සේ නැත්තනක තමයි. බුදුහාමුදුර වගේ එලියක් ළඟ අපේ කණාමැදිර එළිය මොන රණ්ඩුවක් කරන්නේ. ඒ නිසා අපිට අස්මිමානේ බුදු කෙනෙක් ඉන්න කාලේ ශාසනයක් තියෙන කාලේ විශාල ලාභයක් අපට බුදුන් එක බලනකොට අපි බිඳුවේනේ ඉන්නේ. ඒ නිසා භාවනා කරනකොට ඒතියෙද්දී මේ එක එක දේවල් තෝරන්නේ මොකද කියලා බලන්න අස්විමානයට පොහොර දාන්නයි. අස්විමානයට ආහාර සපයන්නයි. ඒක දකින්නවා කියන එක ලීසි නෑ. මේ මේ ඔක්කොම නටන්නේ මැරෙනකම්ම මේ මමයේ උසලා වෙන්න. හැබැයි මරණයෙන් එහාට ගියාම මොකද වෙන්නේ පොඩ්ඩක් හිතන්නකෝ. ගණන්කාරකම්, හයිය තියෙනකම්, ආඩම්බරකම්, නිලයේ තියෙනකම්, තවත් මොකද්ද එකක් තියෙනවා, සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම්. එදාට කලින් ගරංග නිකන් දිරච්ච දරකඩක් වගේ පොළවේ වැටෙනවා. එතකම් විභූෂණ පාගන මේ කරන මේ අස්මිමානේ නැත්තම් එක එකනා කරන්න හදන සෙල්ලම බුදු කෙනෙක් ඉන්න කාලේ අපිට හිතා ගන්න පුළුවන් මෙච්චර මහෝයි සාක්ෂි තත්ත්වයටපත් වෙච්ච බුදුහාමුදුරුවොත් මිනිස්සෙක් කියලා කියනවා. ඒ අනුව බලනකොට අපි මොන අස්මිමාන ඇති කරනද කියලා ඒ තියෙද්දි අපේ හිත අර ඇබ්බැහියට අර ගතියට අර පුරුද්දට අර සංසාර ගතියට ඇදිලා යන හැටි දිහා බලනකොට ඒක බුදුහාමුදුරු කියන මං උඹලට කියලා දෙනවට වැඩිය හොඳයි උඹලම බලලා දැනගනින්න. මේ සාමාන්‍ය ආනාපානෙත් එක්ක ඉන්නකොට හොඳට අහුවෙනවා මේ ආනාපාන තියෙද්දි අනම්මනම් දුවන්නේ ඒ අරමුණු වල දෝෂේ නිසා නෙවෙයි Tamange හිතේ තියෙන හැදිච්ච එකක් ඒකට ආශික්ෂිත ගතිය කියනවා අශික්ෂිත ගතිය කියලා අපි සිංහල වචන තියෙන එච්චරයි අරමුණු තිබුණ පළියට දුවන්නේ හැදිච්ච හිත හැදිච්ච නැති හිත දුවනවා ඒක දෝෂෙකුත් නෙවෙයි ඒතර තමන් කවුද කියලා පේනවා. මෙන්න මේ වෙලාවේදී මේ අපේ වැඩපිළිවෙල තියෙන මේ මමයා කියන එක කවුද කියලා දැනගණ්ඩයි කියලා කිව්වොත් ඒ බාධා එන කරදර වලට නඩු කියාගෙන රණ්ඩු කෙරුවොත් ඒකට අයෝනිසෝමනසිකාරය කියනවා. ඒකට නඩු කියන්න එපා. ඒන බාධාවේ මගේ රුචි අරුචිකම් ටික මම දැනගන්න. මගේ හිත ඔද්දල් වෙන තැන මම දැනගන්නවා. මගේ දුර්ලකම් ටික මම දැනගන්නවා. ඒක ඉතින් මේ ඇස්පනා අපිට පෙනුනොත් විතරයි දැනගන්න පුළුවන්න්නේ. දැක්කොත් විතරයි නේද කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ බාධක වශයෙන් ගන්න ඒක මට තියෙන අභියෝගතා පරීක්ෂණයක් වගේ මට තියෙන උරගා බලන තියෙන තැනක් ඒ ඔය බුරුමේ හිටියා ඔය මේ මහසිසයාඩෝ ස්වාමීන් ඉන්දිසිටි මොගුක්සයාඩෝ කියලා ප්‍රසිද්ධ ස්වාමීන් නමක් මහසිසයාඩෝගේ සම වයසේ වගේ හිටියා මේ වේබුසයාඩෝ කියලා ඒ සංස කවම දාකවත් නිදාගන්නේ ඒ සංස ලංකාවට ඇවිල්ලා තිනවා ආවට පස්සේ කියලා තිනවා නිදාගන්න එක තිරිසන් වැඩක් කියලා ඒ සංසකත් බහනා කරන වාහන මැදස්ථාන වල ඇඳවල නැහැ කවදාකවත් නිදාගන්නේ නිතරම අවදින් ඉන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ භවනා කරන කාලේ මහසිසාඩෝ හම්බෙන්නත් ගිහිල්ලා තියෙනවා වේබුසාඩෝ හම්බෙන්නත් ගිහිල්ලා තියෙනවා ලංකාවට ඇවිල්ලා තියෙනවා ඉතින් ලොකු ස්වාමීන් කියන උත්සාහ කරාලු බලන්න මේ ස්වාමීන් වහන්සේ නිදා ගන්නවද කියලා 11 විතරනකම් හිටියලු එතකම්ම ධර්ම සාකච්ඡාව ලොකු ස්වාමීන් නිින්ද ගියා උදේ පාන්දර යනකොට භාවනා කරනවලු ටික වේලාවකින් තානාපති කාර්යාලයෙන් ආවලු තානෙකට ගියාලු මුළු රෑම අවදියට ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනකොට ඒ සංසෝ ත්‍රිපිටකේ මොකක්වත් දන්නේ නැහැ. කටපාඩම් කරලත් මොකුත් නැහැ. හොඳ සීලවන්ත හාමුදුර කෙනෙක්. උඟ දෙනෙක් හිතනවා බුරුම කට්ටිය රහතන් වහන්සේ නමක් කියලා. ඒ ස්වාමීන් කියනවා අපි භාවනා කර කර ඉන්නකොට අපි ආනාපාන තමයි ස්වාමීන් කියන්නේ. ආනාපාන සතිය කරනේනොට අපි හිතමු දොරක් වැහුණයි කියලා. කවුරු කැස්සයි කියලා. එතන මිටිපාරක් වැදුණයි කියලා. ඉතින් එතකොටම අපේ හිත කැඩෙනවනේ. සතිය කැඩෙනවනේ. ඉතින් එතකොට අර මිටිපාර ගහපේ කරන්න විතරහ යන්නේ. කැහපු කෙනත් එක්කනේ තරහ යන්නේ. දොර හයියෙන් ඇහුවයි කියලානේ තරහ යන්නේ. ඉතින් ඒ ශාන්ති කියනවා ඒ වෙනුවට හිතාගන්නයි කියලා. මගේ සතිය කැස්සටත් කැඩෙන සතියක්. මගේ සතිය දොරේ යන්නටත් කැඩෙන සතියක්. මයිලඟ තියෙන්නේ මිටිය සද්දටත් කැඩෙන සතියක් කියලා තේරුම් ගත්තොත් එයා අනිත් දවසේ තීරුම් ගනීලු ආ මේ සද්දේ ආයෙත් එයි කැස්ස නැත්නම් මේ හයියෙන් දොරක් ඇහුවා නැත්නම් සිරිසිරි මල්ලක් හෙව්ලුවා එතනම් මේක තියෙද්දි සතිය පාත්තන්න පුළුවන්ද කියලා බැලුවොත් යෝනිසෝමනසිකාරය එයා ඒක ඒ කඩයිම පණින්නයි හදන ඒක නිසා භාවනා මධ්‍යස්ථාන අතහැරලා දාලා gedare දුවන්ට යන්නේ එයා කියන ඒ ශාංශයක විස්තර කරන බොහොම ලස්සනට ඉලකිනා දවසක තීරුම් ගත්තොත් මං අද කැස්සට මගේ හිත කැඩෙන්නේ නැහැ දොරේ යන්නේ කැඩෙන්නේ නැහැ මේ සද්දෙට කැඩෙන්නේ කියලා එතකොට යාට හිතෙයිලු මේ කැස්ස කෑපු මිනිහා නිසානේ මං අද මේ කට්ටේ පැන්නේ මේ දොරේ යන්නේ ආපු නිසානේ මම මේ ඒක යහපතට පැන්නේ මේ සද්ද කරපු මිනිස්යා නිසානේ මම මේක අභියෝගයක් කරන ඉදිරියට පැන්නේ එතකොට හිතෙයිලු ඒ සද්ද කරපු එකනට ගිහිල්ලා ස්තුති කරන්න තරම් වටිනවයි කියලා කියලා තිනවා ඒ තරම්ම මෝඩ වෙන්න එපා සතිය කැඩෙනවා එතකොට හිතින් ස්තුති කරන්න කියලා තිනවා මගේ සතිය වැඩෙන්නේ බාධා ආපු තරමට තමයි. ඔක්කොම බාධා දරන්න බෑ. නමුත් එනේන මට්ටම් ටික ටික ටික ටික දරන්න පුළුවන් මට්ටම තියෙනවා නම් අපි තාම ආනාපානෙ තමයි ගන්නේ ආහඩේට අරමුණට නිමිත්තට එතකොට ආලෝකෙ එන්න ආරිනවා අන්ධකාරෙ එන්න ආරිනවා සද්ද එන්න ආරිනවා නිස්සද්දකම් එන්න ආරිනවා වේදනා එන්න ආරිනවා සැප දුක් ඔක්කොම එද්දිත් බලන මේ ආනාපානෙ අත නැරත අරින්න පුළුවන් නම් අත නැර පවත්වන්න පුළුවන් නම් අර සද්ද වේදනා හිතවිලි වලට අපි නොදන්න විදිහේ දැරීමේ ශක්තියක් එනවා අපි නොදන්න විදිහේ යොසීමේ ශක්තියක් එනවා අන්න ඒක තමයි මේ අද කියන පාඩමට අද කියන තැනට මේ අවශ්‍ය පදනම සලකන්නේ ඒ සද්ද තිබුණට සතිය කැඩෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්ත දවසේ ඒකට කියනවා ආනන්තරික චේතෝ විමුක්ති චේතෝ සමාධි කියලා සතිය කැඩෙන්නේ නැත්නම් සමාධිය කැඩෙන්නේ නැහැ හෙල්ලුම් කෑමක් වෙනවා කැස්සට දොරේ අඬට හෙල්ලුම් කෑමක් වුණාට සතිය කැඩුනේ නැහැ කැඩෙන්නේ නැහැ කියලා හිතා ගන්න කාට හරි අල්ල ගන්න පුළුවන් වෙනවයි කියලා ඒක වෙන්නේ සද්දමෙතම භාවනා කරලා මේ සද්ද ඒවා සද්ද ඇති කරනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ අහම්බෙන් සද්ද වෙනවා අහම් නැතත් වේදනා එනවා නැතත් හිතවිලි එනවා ඒන සද්ද වේදනා හිතවිලි හරහ ඒ ඒතියේ ඉරියව නැත්නම් ආනපානි එහෙම නැත්නම් මේ සක්මන් කරනකොට සක්මනේ පීවර මග හරව ගන්න නැතුව හලා ගන්න නැතුව නැත්නම් ගියාට ආයෙ ගෙනල්ලා සමබර භාවයේ පවත්වාගෙන ගැනීම කියන්නේ යෝනිසෝමනසිකාරේ නම් ඒක කාලකන්නිකමක් මේ සද්ද කරන අයට දොස් කියන එක නෙමෙයි කරණ තියෙන්නේ. ඒක තියෙද්දි වැටෙන්නේ නැතුව මට දැන් යන්න පුළුවන්. සත්‍ය බිම දාගන්න නැතුව යන්න පුළුවන් කියන එක අවබෝධ කළොත් එයාට තේරෙයි ඉස්සර මම නිකන් මෝරච්ච නැති එළවලු ටිකක් වගේ ඒක යහට මෙහාට ගිනිනකොට හැල හැප්පෙනකොට මෙරිච්ච නැති එළවලු තැලිලා පොඩි වෙනවනේ. ටිකක් මෝරපු එළවලු එහාට මෙහාට ගිනිච්චට බෑග් එක දාගෙන ආයෙ බැස්සුවට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා නොමේරූ මනසක් ඇති කෙනාගේ සතිය එයා විසින්ම අව탁සිරු කරනවා. ඒකම ඒකම ආහාරයක් කරගෙන ඒකම භාවනාවක් කරගෙන ඒකම අභියෝගයක් කරගෙන දිගින් දිගට භාවනා කරන එක තියෙනවා දැන් සද්ද වේදනා හිතවිලි නැතුව නෙවෙයි නමුත් මට තියෙන්නේ දී යටින් ගින්දර ගෙනියනවා වගේ ඔව් අතරමැදින් සතිය පවත්වන එක. ඕනද අතරමැද ආනපානේ බලන එක. තනියෙන් දෙ යන කෙනෙක් වගේ මට මේක පවත්වන්න පුළුවන් කියලා. ඉතින් මම දැකලා තියෙනවා සමහර චරිත ස්වභාවයෙන්ම මෙන්න මේ සෙල්ලක්කාරකමට කැමති. සමහර චරිත කැමැතිම නැහැ. සමහර චරිතයක දකින්නම පරණ පිනා පවක් කාලකන්නිකමක්. මේ ඔක්කොම නිස්සද්දවම තියෙන්න ඕනේ භාවනා කරන්න ඕනේ කියලා ඒත් හිතනවා. ඒකත් ඒ කෙනාගේ දෝෂයක් නෙවෙයි ඒ ඒක එක්කනගේ ගති. ඒක එක්කන ලබා උපන් හැටි. මේ මෙතන මේ සද්ද වේදනා හිතවිලි තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතුරු ආන්තරා තියෙන්න පුළුවන්. නමුත් Tamange සතිය පුළුවන් තරම් Tamange ආනාපානෙ පුළුවන් තරම් නැත්නම් සක්මන පුළුවන් තරම් නැවත පිළියම් කරගෙන කැඩුනට නොකැඩුනාසේ ගමන කරගෙන යන්න පුළුවන් නම් එයාට මේ සතියේ අඛණ්ඩ භාවයේ දකින්නකොටම සතිය අඛණ්ඩ භාවයට තමයි සමාධිය කියන්නේ. එයාට තියෙන තැන සමාධිය කැඩිලත් නැහැ. අරමුණු මාරුණාට හතුරු අන්තර ආවට වෙන වෙන අරමුණු ආවට සමාධිය කැඩිලත් නැහැ කියලා දවසක තීරුම් ගත්තොත් ඒක භාවනා නොකරපු කෙනෙකුට හිතන්නවත් බෑ භාවනා කරපු කෙනෙකුටත් සාරිපුත්‍ර සෝවාන්සේ කියලා දුන්නේ නැත්නම් මේක ගුණයක් වශයෙන් හිතෙන්නේ නුගුණයක් වශයෙන් තමයි හිතෙන්නේ බාධාවක් කරදරයක් විදිහට තමයි හිතෙන්නේ. ඒ නිසා හත්වෙනි කාරණාවට කියනවා කතමෝ ධම්මෝ දුප්පටි විජ්ජෝ. මොකද්ද ආයුෂ්මතුනි? නැත්තම් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා. ඇවැත්නි මොකද්ද මේ විනිවිද දකින්න බැරි දේ? විනිවිද දකින්න බැරි දේ තමයි මේ කරදර තිබුණාට මට සතිය පවත්වන්න පුළුවන් කියන එක හිතන්නවත් බෑ. විනිවිද දකින්නත් බෑ. මේ කරදර තිබුණාට මගේ සමාධිය තියාගෙන යන්න පුළුවන් කියන එක හිතන්නවත් බෑ. ඉතින් මේක මේ කියන මේ විනිවිද දකින්න බැරි දේ පිළිබඳ කතා වෙන්නේ සුද්ධ විපස්සනා. මේක සමතේ නෙමෙයි. උදාහරණයක් වශයෙන් කියන්න පොඩි ළමයෙක් බුදියාගෙන ඉන්න ඉඳලා හරහාට බුදියාගෙන ඉන්න දරුවෙක් ඊට ගන්න ඉගෙන ගන්නවයි. ඉතින් යාට අපි දඬුවටක් දීලා කොහොම කොහම හරි කරලා 7යි 7යි කියලා එයා මේ ඇවිදින්න ඉගෙන ගන්නවනේ. ඉතින් ඇවිදිනකොට බලන්න පියවරක් තියලා පියවර ගන්නකොට ඒ ළමයා බැලන්ස් කරන හැටි ඒක නිකන් මේ හොඳටම නාකියෙක් නාකිච්චියෙක් තක්කිට තරකිට තෙයි කියලා වැටෙනා වගේ තමයි පොඩි ළමයාත් තතනනකොට දෙකම එකයි. නාකියොත් ඒ වගේ තමයි. හොඳට මාටත් ටික දවසකින් ඕක වෙනවා මම දැම්ම හැරමිටියක් ගත්තා ඕක නිසා. මොකද නැත්තම් නිකන් ඉඳපු ගමන් කරකෝල යන ගතියක් එනවා. ඒ නිසා මම කරන්නේ ඉතින් ඔක්කොම ලහන මොකටද හැරමිටියක් ගත්තේ කියලා. මම මේ නාකි වෙන්න පුරුදු වෙනවා දැන්. පොඩි එකා පුරුදු කරන හැටි බලන්න අර කිරි බිම්මල් නැටි වගේ තියෙන කකුල් දෙකෙන් තතන තතන මේ අඩියක් කුසල අඩියක් තියෙන හැටි. ඒක හිතන්න බෑනේ අර බුද්ධියකන බබාට හෝ දන ගන්න බබාට හෝ පැත්තටලා ඉන්න කාට හිතන්න බෑ මොකද මේ කකුල් කිරි බිම්මල් නැටි වගේ බොහෝම මෙලෙකයි. නමුත් තතන තතන ඇවිදිනකොට අර ඇටවල කකුල් වල ඇට හයි වෙනවා. ඕ කකුලක් කුසල කකුලක් තියෙනවා කිව්වම ඔලිම්පික් ගැහුවට වැඩිය ලොකු දෙයක් උටේක. ඊට පස්සේ බලන්න මූ ඇවිදින හැටි ඊට පස්සේ මේ තනි පොළවේ මොනවාරි ගැටි නැත්තම් ඌට වැටිච්ච ගමන් නැගිට්ටා. වැටිච්ච ගමන් නැගිට්ටා ගියා. ඉතින් ඒ වෙලාවේ දඬුවට වල් ගහලා ගෙපිල පෙන්නන්න තියන්නේ එලිපත්ත පෙන්නන්න තියන්නේ මොකද ඉතින් පල්ලට වැටුනොත් තල්ල කඩා ගන්න. ඉතින් එහෙම ඉඳලා ඉඳලා ඉවරලා මේක දැන් දුවනවනේ. දැන් දුවනකොට ඌට ගාණක්වත් නැහැනේ අර ඉඳගෙන හිටියා කොන්ද බයිනේ කාලයත් වුණා කිරි බිම්මල් නැටි වගේ කකුල් තිබුණා දැන් හයියයි කියලා. එතකොට ඌට මේ තනි පොළවේ මේ මහ පෘථුවිය මත ඇවිදිනවා කියන එක මහා ලොකු සර්කස් එකක් නෙවෙයි. මොකද පොළොවේ ඉතිරයි. මිනිහා දෙන්නේ. දැන් හිතන්න මේක ලොකු වෙලා පෙරලෙන බැරල් එකක් උඩ බැලන්ස් කරනවා කියලා. බැරල් එක පෙරල පෙරල ඒක උඩ ඇවිදිනවා කියලා. දැන් ඒක ඇවිදිනකොට සම්බර භාවයක් තියෙනවනේ. බැරල් එක පෙරලෙනවා පෙරලෙනකොට ඇවිදිනවා. ඉතින් ඒ වගේ අර මහ පොළොවේ ඇවිදින එකක් වගේ තමයි සතිය කියන එක. බැරල් එකක් උඩ ඇවිදිනවා කියන එක තමයි සම්පජඤ්ඤය කියන එක. සතිය සම්පජඤ්ඤයක් වෙනකොට අරමුණු පෙරළුණාට වැටෙන්නේ නැහැ. අරමුණු මාරු වෙනවා. අරමුණෙන් අරමුණට මාරු වෙනවා. ආනපන ආස්වාස ප්‍රසවාසයට මාරු වෙනවා. වමෙන් දකුණට මාරු වෙනවා. වම දකුණේ සද්දයට මාරු වෙනවා. සද්දෙන් වේදනාවට මාරු වෙනවා. වේදනාවේ හිතවිල්ලට මාරු. මාරු වෙච්චි පළියට කැඩුනයි කියලා හිතන්නේ අර නැගිට ගන්නවත් බැරි පොඩි එකාට නම් හිතන්න බෑ ඒක. දැන් හරහ වැටිලා ඉන්න කිරිදරුවෙකුට බැරල් එකක් උඩ ඇවිදින්න හදනවයි කියන එක හිතන්න අමාරුයිනේ ගැඹුරුයිනේ නමුත් මේක තොටිලි වැටෙන් පැනලා කත්තිරං ගන්න පටන් ගත්තට පස්සේ ඒක ඊට පස්සේ බැරල් එක උඩ ඇවිදිනවා. එහෙම නැත්නම් බයිසිකල් එක යන්ටල්ලා බයිසිකල් උඩ නැගලා සර්කස් පෙන්නයි දැකලා ඉන්නවා දැකලා තියෙනවා. බයිසිකලේ බාරක උඩ හිටගෙන සර්කස් කරනවා. ඉතින් අම්මා තාත්තා හිතන මේකට මේකට එන්න ගහන්න ඕනේ මේක බෙල්ල කඩා ගන්න හදනවා කියලා බයිනවා. නමුත් ඒව දක්ෂකම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සාරිපුත්‍ර සංඝසේ පෙන්වන්නේ උඹලා අතදරුවෝ කිරිදරුවෝ වගේ පොළොවේවත් ඇවිදින බැරුව හිටියට ඔක හුරු කරගත්තොත් සතිය කියන එක එනේන තැන අල්ලගත්තොත් සම්පජඤ්ඤය කියන්නේ අරමුණු මාරු වුණාට සතිය කඩා ගන්න නැති කලාව අල්ලගත්තොත් සතිය අරමුණු කොච්චර මාරු වුණත් මල් මාලයක මැද දුවෙන නූල වගේ කොයි මල ආවත් නූල කැඩෙන්නේ නැහැ එතකොට ඒක මල් මාලයක් වෙනවා. අන්න එතකොට පේනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි විවිධ මිනිස්සු හම්බ වෙනවා. විවිධ ඉරියව් වලට යනවා. විවිධ තැන් වලට යනවා. නමුත් සති ධාරාව උදේ පටන් ගත්තාම පුළුවන් තරම් වෙලා පවත්වන්න ගියොත් එnde ende ende තමන්ට තේරෙනවා අතනින් මෙතනින් කැඩුනට සම්පූර්ණ මල් මාලයක් වගේ දවසක විස්තර සතියෙන් කරන්න ගියාට පස්සේ ඒක නිකන් හරියට භාවනා ජීවිතයේ ලොකු කඩයිමක්. කෙනෙකුට කියන්න පුළුවන් නම් මම උදේ ගත්ත සතිය හැන්ද වෙනකම්ම නඩත්තු කරයි කියලා. ඒක ඒක සාමාන්‍යයෙන් සතිය කියන එක දන්නේ නැති මිනිස්සුයෙකුට අපබ්‍රන්ත ග්‍රීක භාෂාවක් වගේ. සතිය හදන්න ගිහිල්ලා වැටි වැටි යන මනුස්සයරත් හිතන්න බෑ බුදු අම්මෝ කොහොමද මේ උදේ ගත්ත සතිය හැන්ද වෙනකන් තියෙන්නේ කියලා. නමුත් ඒක පුරුදු කරගෙන ඒකට හුරු කරගත්තට පස්සේ Tamanට තේරෙනවා අපි හිතුවොත් අපි පින්නපාත ගිහිල්ලා ගියා. පින්නපාතේට පාත්‍රය අතර ගන්නකොට අදිෂ්ඨාන කරගන්නවා මම ගිහිල්ලා එනකන් සතිමත් වෙනවා කියලා. ඒකට කියන්නේ ගතපච්චා ගත වත කියලා. ගත කියලා කියන්නේ යන, පච්චාගත කියලා කියන්නේ එන. ඊ ගිහිල්ලා එනකන් සතිය පවත්තන්න අදිෂ්ඨාන කරනවා. ඉතින් අදිෂ්ඨාන කරපුවාම ඉතින් මෙතනින් පල්ලෙහාට එනකොටම ගීයෝ එනවා ෆොටෝ ගන්නවා බලන ඉන්න ඉතින් ගොඩාක් নানা ප්‍රකාර දේවල් එනකොට අර පීවරේ හිත කැඩෙන්න ඉඩ තියෙනවානේ එහෙම නැත්නම් මේ යන ගමන කැඩෙන්න ඉඩ තියෙනවා මොකද දැන් මෙතන තිද්දි බහුලයිනේ ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේ යන කෙනා දන්නවනම් ඔන්න මං මෙතෙන් ගේට්ටුවෙන් එළියට එනකොට මට තිබුණේ වමේ දකුණ දැන් තියෙන්නේ මිනිස්සු දිහා බලන ගතිය. එහෙම නැත්නම් මේ රිලා වුණාට නවා තනකොළ පේනවා මොනවා හරි බලබලා ඉන්නකොට යාට තේරෙනවා නැවත අතන පාත්‍ර කුටියට ගියාට පස්සේ අන්න අර ගෑල්ලේ නම් සතිය තිබුණේ නැහැ. දැන් සතිය තියෙන එකක් දන්නවා දැන් සතිය නැති එකක් දන්නවා. මොන්න තරම් ජයග්‍රහණද කියලා බලන්න. ඒ කනගාටු වෙන්න දෙයක් නැහැ. මෙතෙන්ට එනකන් මම මේක කඹේ යන්න වගේ ගියා. මෙතනින් පස්සේ සතිය ගන්නවා. ඊට පස්සේ මෙන්ටරින් පස්සේ ආයෙ මම සතිමත් වුණා. එතකොට දන්නවා මෙතෙන් දෙනකන් සතිය තිබුණා. මේ ටිකේ සතිය නෑ නැති බව දන්නවා. ඉතින් මං ඇහුවොත් මේ සබාවෙන් සතිය තියෙන වෙලාවේ සතිය තියෙන බව දැන ගැනීමද වඩා වැදගත් වෙන්නේ නැත්නම් සතිය නැති වෙලාවේ සතිය නැති බව දැන ගැනීමද කියලා ඇහුවොත් මොකද හිතන්නේ? යෝගාවචරෝව ගෙදර ගිහිල්ලා කියන්න එපා ගහන ඕගොල්ලන්ට. දැන් මෙහෙදි උත්තර දුන්නට නම් ප්‍රශ්නයක් නැහැ. කවුරුත් ඕගොල්ලන්ට මූණට කෙල ගහන්න දෙන එක නැහැ. නැතුව ගෙදර ගිහිලා භාවනා නොකරන කෙනකින් ඇහුවොත් මේ සතියෙන් ඉන්නකොට සතියෙන් ඉන්න බව දැනගන්නවද වටිනා පිංකම? නැත්නම් සතියෙන් නැති වෙලාවේ නැති බව ඉන්න එකද කියලා ගේ සදාචාරවාදියා හිතන්නේ සතියෙන් නැති වෙනවා දැන ගැනීම අපාගාමී අකුසල කර්මයක් කියලා. මේකයි විනිවිද දකින්න අමාරු දෙය. ශාසනයක් නැත්නම් අපි කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. මේ බුද්ධ ශාසනයක් නොතිබුණා නම් ධර්මයක් නොතිබුණා නම් සංඝයා අපිට ආදර්ශය නොදුන්නා නම් සීලයක පිළිලා සතිපට්ඨාන නොපීතිහනා අපි මෙතෙක්කල් මොකද්ද වැරද්දක් කරන එක වැරද්ද මේක වැරද්ද වැරද්ද බව දැන ගැනීම අකුසලයක් කියලා නේ අපි හිතානින්නේ. නේ වැරද්ද වැරද්ද පසෙන් දැන ගැනීම කුසලයක්. නොදැනී ඉන්නවට වැඩිය හොඳයිනේ මේක. මම දන්නේ ඒක මම ඒත්තු ගන්නවද කියලා සභාවට වැරද්දක් කෙරුවට ඒක වැරද්ද බව දන්නවනම් ඌ හදන්න පුළුවන්. ඒකවත් දන්නේ නැත්තම් කොහෙද දන්නේ? ඉතින් මේ සදාචාරය අපි කොහටද ගෙනියන්න හදන්නේ? Tamange වැරදි දැකීම වැරද්දක් කියලා අපි මේ වසංගන්න හදන්නේ. වසංගවොත් කොහෙද දෙන්නේ? ඉතින් අපි සත්තු සුවිදිරියට යන්න ඕනේ. සද්ධර්මය අහන්න ඕනේ. අහලා සතිය පිහිටවල වැරද්දක් තියෙනවා නම් අනේ මේ මේ ආත්මෙන් ඊගාත්මයට මේ ගෙනියන්න බෑ. ඔබ වහන්සේ ඉදිරි පිට සද්ධර්ම විතර මම ප්‍රකාශ කරනවා. මයිලක මේ වැරද්ද තියෙනවා. ඒක කිසි වැරද්දක් නැහැ මොකද ඒම නැත්තම් කවුඩක් මනසක හැදෙන්නේ අන්න මේක තමයි අපේ ජීවිතේ විනිවිද දකින්න බැරි ඒකයි අපි මේ මිනිස්සු ඉදිරි පිට වසන් ගන්න හදාන්නේ. අපි අපි සුද්ධවන්තයෝ අපි මෙහෙමයි මෙහෙමයි කියලා අපි නිකන් අඳිනවා. ඇඳලා පෙන්වන්න හදන නමුත් සාරිපුත්‍ර ස්වාමීන් පිට ඒ සිල්ලම් කරන්න යන්න එපා. බුදුහාමුදුරු ඉස්සරහ කරන්න යන්නත් එපා මොනවා මවාපෑමත් උන්වහන්සේට පේනවා. ඒ වගේම පේන ඇත්තු ඉන්නවා. ඒක නිසා අපිට පුළුවන් නම් ලස්සන වචනයක් කියනවා මේකට අහිංසක වෙන්න. තමන්ගේ ප්‍රകൃතියට එන්න දෙන්න. මං කියන්නේ මේ ගෙදර ගිහිල්ලා ඕක කරන්න කියලා. මේ භාවනා මධ්‍යස්ථානයක ඉන්නකොට තමන්ගේ ප්‍රകൃතියට එන්නලා අහිංසක වුණොත් සම්පූර්ණ ධර්මයේ අපේ වගකීම් බාර ගන්නව අපිව හදනවා. අපි මේ වතන් ගන්න ගියොත් අර අර කියන්නේ කිව්වොත් උඹට වැඩිය මම මෙහෙමයි මෙහෙමයි කියලා ධර්මයේ සම්පූර්ණ මුසුප්පු වෙලා පස්සෙන් පතට යනවා. ධර්මයට බාර දෙන්න නම් මං ආනාපාන කරනකොට සද්ද එනකොට කැඩෙනවා කියලා කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? මගේ හිත මේකට ගියා. ඒක පිළිබඳව කශ්චාත්තාප වෙන්නවක්වත් මේ කවුරුත් කරපු දෙයක් කියලා කලමිසම් ගහන්නවක්වත් බණ මේ නඩු කියන්නත් ඕනේ නැහැ. මම මේ භාවනා කරගෙන ඉන්නකොට වේදනාවක් ආවා. ඉතින් මගේ මෙතෙක් කල් තිබුණේ ආනාපානෙ හිත දැන් වේදනාවට ගියා. ඒ 100ක් ලකුණු හම්බ වෙනවනේ. අයියෝ බලන්නකො වේදනාවට කියන්නේ අනේ මේක නැති කරලා හරි කියලා දෙන්න කියනකොට අනිවාර්යයෙන්ම දන්නවනේ වේදනාවට ගිය ගැන පශ්චාත්තාපයෙන් කතා කරන්න කියලා. ද්වේෂයෙන් කතා කරන්න කියලා. ඒක ඒ කිනාට ඒත්තු ගන්නටනේ අපි මේ කමටහන් සුද්ධ කරන්නේ. උගව දෙනෙක් මේක මේ වේවැල් පාරක් කටු සමිතියක් විදිහට බාර ගන්නවා මේක පෙන්වලා දෙනකොට. ඒක නිසා භාවනා කරලා කොච්චරක් ඉස්සරහට යන්න වෙයිද? තමන්ගේ වැරදි ටික මේ වගේ ප්‍රසිද්ධ සභාවක හොදා ගන්න පුළුවන් නම් ඒක තමයි පින කියලා තේරුම් ගන්න. ඒක තමයි ක්ෂණ සම්පත්තිය කියලා තේරුම් ගන්න. මොකද අපි ඉන්නේ සත්පුරුෂෝ ඉදිරියට මේක එක්කනාගේ දොස් දකින්න කුණු අවුස්සන සමාජයක නෙවෙයි. එතකොට අපිත් තව කෙනෙකුට කණ්ණාඩියක් වෙනවා. අපිත් තව කෙනෙක්ගේ කණ්ණාඩියෙන් බලනවා. ඒ නිසා කමඨහන සුද්ධ කරන වෙලාවේදී එහෙම නැත්නම් ඒ වාතාව ලියනකොට වෙච්ච හැටියට ලියන්න මේ Tamange මති මතාන්තර පැත්තකට දාලා පූර්ණ නිගමන පැත්තකට දාලා මම භාවනා කරන මෙහෙම වෙනවා. එතකොට අපිට පිළියමක් හොයන්න පුළුවන්. නෑ මට එතකොට තරහ ගියා මට මේක නැති කරන්න ඕනේ මට මේක වැඩි කරන්න ඕනේ කිව්වොත් එහෙම සනීප කරන්න බැරි ලඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ භාවනා කරගෙන යනකොට සති සම්පජඤ්ඤේ තිබුණා. එහෙම නැත්නම් හොඳට එනේන අරමුණේ සතිය පිහිටවන්න පුළුවන් නැත්නම් අරමුණු මාරුණත් සතිය පිහිටවන්න පුළුවන්කම තිබුණා. මේ කමඨාන් සුද්ධ කිරීමේදී අපේ ඇති හැටිය ප්‍රකාශ කිරීමෙන් අපේ ඇතුළත පුදුම සුද්ධියක් වෙන බව කාටවත් තේරෙන්නේ නැහැ. උගදෙනෙක් කියන්නේ මේ ස්වාමීන් වහන්සේ ගාව රහසක් තියෙනවා කොහොම හරි අල්ල ගන්න ඕන කියලා මේ ගුරු මුස්තියත් තියාිනවා කියලා හිතනවා. නෑ, Taman භාවනා කරනකොට ඇති දේ ඇති හැටියට හෙලි කිරීමෙන්. හෙලි කරන්න බැරි බව මම පිළිගන්නවා. මොකද අපි ඒ තරම්ම දවසට පච කියනවා වැඩි. කතා කෙරුවොත් සම්පප්පලාප යන්නේ. කවදාහකත් අපි මේ වගේ කාරණාවට සාපේක්ෂව කතා කරලා නැහැ. දැන් අපි අද දවල් දැක්කනේ කී දිනෙක් ලියනවද ලියන දින එක්කන අදාළ කාරණා පන්නලානේ ලියන්නේ. ඒ ලියපු කටියට දොස් කියනවා එහෙම නෙමෙයි මේ. මේක තමයි හැම වෙලාවෙම වෙන්නේ. ඒක නිසා ආස්වාසය කරනකොට මට ආස්වාසය වැටුණා මෙන්න මෙහෙමයි. ප්‍රස්වාසය කරන ප්‍රස්වාසය වැටුණා මෙහෙමයි. ඒතර මට සද්දයක් ආවා. ඒතර මගේ හිත සද්දයකට ගියා. සද්දෙට මට මෙහෙම වුණා මෙහෙම වුණයි කියලා ලිව්වට කිසිම දෝෂයක් නැහැ. පොඩ්ඩක් ඉඩ දෙන්න මට තව ඩිංගිත්තක් විස්තර කරන්න. එහෙම අපි සද්දයක් ඇහුණයි කියන්නකෝ. එහෙම සද්දයක් ඇහි නැතුණට සද්දේ අපි හිතුවර දිගටම හිටින්නේ නෑනේ. සද්දේ යනවා. ඊට පස්සේ දැන් හිත එනවනේ ආපහු එක්ක ආනාපානෙට හෝ නැත්තම් ඉන්නේ ඉරියව්වට පිට ගියා. අපි කිව්ව සතිය ගන්නවයි කියලා කියමු. සමාධියත් කැඩනවා. වෙන අරමුණක් හිතට කඩාවැටෙනවා. ඊට පස්සේ ওই ඒ එන අරමුණ කවදාවත් හිටින්නේ නැහැ. ඒව මේ ලෝකේ නැහැ මේක. එනේව යනවා. ගියාට පස්සේ ආපහු තමන්ගේ පුරුදු තැනට, තිප්පොළට, කම්මට්ටානෙට අරමුණට ආවයි කියලා හිතන්න. ඉතින් එතකොට ඒ යෝගාවචරයට හිත පිට ගියයි කියලා ඕන කනගාටු වෙන්නත් පුළුවන්. පිට ගිය හිත ආපහු ආවයි කියලා සතුටු වෙන්න පුළුවන්. මේ ආපහු ආවයි කියලා සතුටු වෙන්න පුළුවන් ගතිය කවදාකවත් අපි දකින්නේ නැහැ. මේක විනිවිද පේන්නේ අපට. ඒක මේ තමන් විසින් භාවනා උපයාගත්ත දෙයක්. පිට ගියා කියලා කනපින්දම් ගහනවා මිසක්කා. නඩු කියනවා මිසක්කා. අර උනත් එක්ක හැප්පිලා චෝදනා කරනවා මිසක්කා. මේ පිට ගියේ හිත ආපහු අරමුණට ආවනේ. ඒක මේ ස්වභාවයෙන් වෙච්ච දෙයක්ද නැත්නම් මං කලින් භාවනා කරලා කමටහන් සුද්ධ කරපු නිසා වෙච්ච දෙයක්ද නැත්නම් බයලජ්ජාව නිසා වෙච්ච දෙයක්ද කියලා. ඒ නැවතත් ආවට පස්සේ අතපය කැඩිලා නැහැනේ. ආයේ සතිය පිහිටවන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා පිට ගියම් මොකද්ද ඇති වැරද්ද? නැවත ඒ තිබුණු තත්තර ගන්න පුළුවන් ඉතින් මේක මේ විනිවිද දකින්න බැරි මේ කාරණාව විනිවිද දැක්වීම සඳහා වීජගණිතමේ සමීකරණයක් කියලා දෙනවා බුරුම කට්ටිය. බුරුම ස්වාමීන් වහන්සේලා හොඳට භාවනා කරලා යම් කිසි කෙනෙක් හරියට වාර්තා කරන්න දන්නවනම් සද්ද මෙහෙමයි වේදනාව මෙහෙමයි හිතුවිලි මෙහෙමයි ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න කරනවා හොඳයි තමයි හොඳට සතියෙන් අරමුණේ සක්මණේ හෝ වේවා පරියංක හෝ ඉඩියා. ඉන්නකොට අපි හිතමු සද්දක් ආවා. දැන් Tamanට විශ්වාසද ඒ සද්දේ එnde ඉස්සෙල්ලත් හිත තිබුණේ සතියේ කියලා. දීර්ඝ ප්‍රශ්නයක් අහලා යකින් අහගන්න ඕනේ යන්න ඉස්සෙල්ලම සතියෙන්ද හිටියේ. උන සතියෙන්ද සද්දෙට පිට ගියා. හරි. දැන් සද්දේ වුණාට පස්සේ ආයෙත් අරමුණට සතියට හිත ආවද එහෙම නැත්නම් මේ සද්දෙට ඉස්සරයි පස්සරයි තිබුණේ සතියද මෙන්න මේක සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒ ස්වාමීන් වහන්සේලා අපිට සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. එහෙමනම් ඒ මැදි වෙච්ච සද්දෙන් කිසිම කෙලෙසයක් ඇති කරලා නැහැ. ඒ කෙලෙස් අහෝසි වෙලා. පටන් ගන්නකොට සතියෙන් නම් සිද්ධියෙන් පස්සේ සතියෙන් නම් තියෙන්නේ අතරමැද කෙලෙසේ කෙලසෙන්නේ මෙන්න මේකට සමාදම් වෙන්න පුළුවන් නම් මොන්න තරම් වාසනාවක්ද බලන්න මේ ලෝකේ ඉන්න ගමමත් අපි දුක් අහෝසි කරන ක්‍රමය දන්නවා. කෙලෙස් අහෝසි කරන ක්‍රමය දන්නවා. කර්ම අහෝසි කරන ක්‍රමය දන්නවා. ඕනේ සංසිද්ධියක් වෙච්චාව ඊට කලින් සතියේ ඒ අමලියට කරදරයට පස්සේ සතියේ ඉතින් මේකක් මේ විදිහට දැකලා වාර්තාකරනද අපි කොච්චරක් මේ එන හදිසි අනතුරු වලට වෛර නොකර ඉන්නපාද කියලා හිතන්න වෛර කෙරුවොත් කවදාකවත් මේක දැක් ගන්න බෑ. අපි කරන්නේ එන එන එන එකට වෛර කරනවා. ඉතින් වෛර කරුවට පස්සේ ඒක ගියාට පස්සේ ආපු ආව සතියටද යන්න ඉස්සලා තිබුණේ සතියේද කියලා දැනගන්න හිතේ වික්ෂිප්ත වැඩි. ඒක නිසා කියනවා ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේක විනිවිද දකින්න බැරි කාරණාවක්. පුද්ගලිකව නම් කොහොමඩක්වත් බෑ. හොඳට භාවනා කරලා හොඳට බනහලා හොඳට කමටහන් සුද්ධ කරපු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ අපේ හිතේ වැඩ කරන හොඳ පැත්තක් අපට පෙන්ලා දෙනවා. හිත පිට යන එක කර්මානුරූප හෝ හේතුඵල ධර්මයෙන් වෙයි. නම් ආපහු එන එක බලන්න. එතකොට කීතයි යන්න ඉස්සලා සතියේ අතරමැදි සද්දට වේදනාවට හිතුවට කැළඹුණා. ඉවරනට පස්සේ සතියේ නම් මේ අතරමැද කෙලෙස් නැහැ කිව්වහම අපිට බුදුන් ඇසුරු කිරීමේ පරෝජනේ තේරෙනවානේ. භාවනා කිරීමේ පරෝජනේ තේරෙනවානේ. සීලයක් රැපිගේ පරෝජනේ තේරෙනවානේ. නිකමට හිතනඳ කැලයක් මැද ඉතාමත්ම නිශ්චල වතුර වලක් තියෙනවා. ඔය එබිල බැලුවොත් මූණ පේනවා. ඒ වතුර වලේ එහා යුරේ ඡායාව පේනවා. ඉතින් කෙනෙක් ළඟට ගිහිල්ලා මේ උර වතුර දිහා බලාගෙන පේනවා මේ වතුරේ තියෙන ස්වභාවය කොච්චර පිරිසුදු කියනවනම් අඩියක් පේනවා. බලන මිනිහාගේ ඡායාවක් පේනවා. ඒකට ගොඩක් පේනවා. දැන් ඔහොම බලන ඉන්නකොට කොලයක් වටනවා කියලා හිතන්න මේ වතුර වලට. ඉතින් අර මූණේ හැඩේ වෙනස් වෙනවනේ. ඒකට කොටේ ඡායාව වෙනස් වෙනවනේ. පතුල වෙනස් වෙනවනේ. නමුත් නැවත කොළ වැටෙන්නේ නැත්නම් අර වතුර වලට මොකද වෙන්නේ? ආයෙ තැම්පත් වෙනවනේ. තැම්පත් වෙන පස්සේ ආයෙ මූණ පේනවනේ. ඉතින් එක කොලයක් වැටුණයි කියලා මැරෙන්න කෑ ගහන්න පටන් අරගත්තොත් ඔය කෑ ගහිල්ල නිසාම වතුර බොර වෙලා මොනක් බලා ගන්න හම්බෙන්නේ. ඒක නිසා මේ අපේ පිරිසුදු භාවනා කරන මනස නිසල විලක් වාගේ. ඒකට මොනවාරි වැටි වැටුණට බය වෙන්න එපා. ඒ විලේ ස්වභාවයේ සමතුලිත වෙනවා, ඡායාව පෙන්නනවා. ඒක නැවත තැම්පත් වෙනවා. ඒක මේ භාවනා කරලා ගන්න එකක්ද මේ කොලේ වැටිලා නැතර උනාට පස්සේ වතුර තැම්පත් වෙනවා කියන එක මේ තටවන්න ඕන දෙයක් නෙවෙයිනේ. ස්වභාවය වතුරේ හැටි. මේ සාරිපුත්තු සාන් සදාන් කළ තුන ඔබ දැනගත්තත් නොදැනගත්තත් හිතේ නිතරම සමාධිය තියෙනවා. ඉතින් උඹ කන බින්දම් ගහන්න ගත්තොත් චෝදනා කරන්න ගත්තොත් නැහැ. ඉතින් ඒක මං කියන්නේ ජීවිතේ මල් විහිම්පල්. හැම වෙලාවෙම චරිතුරු ගන්නවා වැරදිච්ච ඒවා ගැන කතා කර කර. මේ ඔක්කොමත් තියේදී වතුර වතුරට කොලයක් වැටෙන්නේ නැත්නම් නැවත වතුර සමතුලිත වෙනවයි කියන එක බුදුහාමුදුර අපිට දීපු දෑවැද්දක් නෙවෙයිනේ. මේ වතුර අපිට කරන විශේෂ සංග්‍රහයක් නෙවෙයිනේ වතුරේ හැටි. ඒ වගේම තමයි මේ හිතට කෙලෙසයක් આવොත් කැළඹෙනවා. ඒකට කියනවා කුප්පනවා කියලා. කිපෙනවා කියලා. ඒ කෙලෙසයක් නැතුනට පස්සේ ආයේ සම්පූර්ණ සංසිඳිලා ආයේ කිපෙන්නේ. අන්නේ සංසිඳිච්ච තැන දකිනවනම් එක කෙලෙසකින් අනිත් කෙලෙසකට ගැම්ම යන්නේ ඒක සම්පූර්ණ 100% ආය සංසිඳලා යන්නේ නිසා අපි සංසිඳිච්ච තැන බැලුවොත් කෙලස් පැත්තත් එක බලනකොට භාවනා කරත් භාවනා නොකරත් අපි ළඟ තියෙන මනුස්ස මනසක්. ඒක මුළු සංසාරෙම තියෙන තිරිසම් මනසකට, දේව මනසකට, പ്രേත මනසකට වැඩිය උත්තරම මනසක්. ඒකයි කියන්නේ දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. නමුත් අපි වැරදිච්ච දේවල්, පරිසිච්ච දේවල් කියලා කනපින්දම් ගහන්න ගත්තොත් මේක දෙයියෝ අඩිය තියන්නේ නැත්නම් බවටපත් වෙනවා. මේක හූනියම් පොලක් බවටපත් වෙනවා. මේක මා කාලකන්ණි මුස්පෙන්තු තැන බවටපත් වෙනවා. නිසා භාවනා කරන යෝගාවචර කවදාකවත් Tamanට සාප කරගන්නේ නැහැ. එයා හිතා ගන්නවා මං අද මෙතෙන් ආවේ ගොඩාක්කල් අප්‍රමාද වෙලා. ගොඩක්කල් සතිය පිහිටුවලා. මේව නෙවෙයි කනගාටු වෙන්න ඕනේ කාරණා. කනගාටු වෙන්න ඕනේ කාරණා මගේ ඇතින් සතෙන් මරණ කනගාටු වෙන්න ඕනේ. මම හොරගමක් කරා නම් කනගාටු වෙන්න ඕනේ. මම කාමීත්‍යචාරයක් කරා නම් කනගාටු වෙන්න ඕනේ. මම හිතාමතා බොරුවක් කියලා මක් කිව්වා නම් කනගාටු ඒක නොසන්ඩාල නොකෑමන අදහපතුරා පට්ට බඳුරු වැඩක්. මේ හිත කැළඹෙනවයි කියන්නේ මොකද්ද කනගාටු වෙන්න තියෙන්නේ? කැළඹිලා ආය සංසිඳනවානේ. ඒ සංසිඳන බව තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන දෑවැද්ද. ඒක දැකගත්තොත් ඒක මම උපත්තියම ලැබිච්ච මගේ සහජයක් කියලා දැනගත්තොත් කවදාකවත් තව මිනිස්සුයෙකුට නිග්‍රහ කරන්න එකක් නැහැ. Tamange ගුණේ දන්න කෙනාට කිසි කෙනෙක් කොන වැරද්ද කරත් තේරෙනවා. ඔය කොච්චර වැරදුනත් එවනේ හැදෙන්න ඉඩ තියෙනවා. Tamange මේ පොඩි වැරද්දට සමාව දෙන්නේ නැති මිනිහා වෙනේකේ වැරද්ද දැකම මොකක් හපන්න ඕනක මරන්න ඕනක හිරේ දාන්න ඕනක මර ඉතින් নানা ආකාර ප්‍රශ්න. අපි ලොකු සංහසේ ලියලා තියෙනවා. උන්වහන්සේගේ විවේකීව ලියන සටහනක කෙනෙක් සිය සැරයක් වැරද්දක් කරන්න පුළුවන්. සමාවදීම් පිළිබඳව මසුරු වෙන්න එපා. ඒ මනුස්සයාගේ වැරද්ද උඹට තියෙන සමාවදීපේ උඹ සමාවන දුන්නොත් උඹ ඒකට වෛර කරනවා. වෛර කරනකොට උඹ හිතන රක් කරනවා උඹ සමාවදීප. හැබැයි මම එකක් කියන්නම් ඔබට. 101 වතාවටත් ඔය කාලකන්‍ය ඔය වැරද්දම කරන්න පුළුවන්. 101 වතාවටත් කරන්න පුළුවන්. මසුරු වෙන්න එපා. මියා 102ටත් කරන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ තිනවා ඒ වුණත් අසාධ්‍ය රෝගීනුත් සුව වෙන තැන් තියෙනවා 102කටත් සමාව දීපා. කවදාවත් ඒකට බුදු කෙනෙක් දොස් කියන්නේ මේ අනුන්ට සමාව නෙමෙයි තමන්ගේ හිත වැරදුණයි කියලා තමන්ගේ හිතට දෙස් දී ගන්න එපා. ඒකේ නාඩ භාවනා ජීවිතයක් නැහැ. ඒ මනසට තියෙන්නේ අපාගමනක්, කටුකොහලක්, දූවිලි ගොඩක කටුවත්තක් අදගෙන ගියා වගේ ඇවිසිල්ලක්. නමුත් මං කියන්නේ මේ භාවනාව පටන් ගත්තේ නැති සීලයක් නැති සමාධියක් නැති කෙනෙකුට මේ ක්‍රමයට පව්වහොසි කරන්න පුළුවන් කියලා. හොඳ සීලයක් තියෙන, හොඳ සමාධියක් තියෙන, හොඳ සතියක් තියෙන, හොඳ ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට යම් මට්ටමකට ආවට පස්සේ හිතා ගන්න පුළුවන් මේ හිත කෙලසෙන එක හිතේ හේතුඵල ධර්මයක්. අපි නිකලස් මනස විතරක් සමාදන් වෙමු. කෙලස් තියෙන පැත්ත කතා කරන්න යන්න බෑ. ඒකට අහන මනුස්සයගේ හිත නරක වෙනවා. ඒකට බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන්නේ මුවින් නොබැන හිටපන්. කාගෙන කාටවත් ඔක් කියන්න යන්න බෑ. මොකද මේ අනිත් ඔක්කොමලා තියෙන්නේ දුකේ. කවුද ඉන්නේ අපේ දුක් අහලා සන්තෝෂ කරන්න පුළුවන් හැම එකම මේ විඳවනවා. අපි දන්නේම නෙවෙයි අනික් මිනිස්සු ඔක්කොම සාන්ත දාන්ත ගමනේ ඉන්නේ මං විතරයි විඳ විඳවන්නේ කියලා. ඒ කියන්නේ ඌ දන්නේ නැහැ. අනික් මිනිස්සු ගැන දන්නේ නැහැ. හැම කෙනාම ඉන්නේ එකම අසුචි වලේ. ඔක්කොම අමු නරබණුවෝ. ඔක්කොම අසුචි පණුවෝ. කහගවත් නැහැ සුද්ධවන්තකම. ඒ නිසා අසුචි ඉන්න කියලා කිව්වම මොකක්ද ඇති වැරද්ද? ඒ වගේ දැනගෙන ඒකෙන් ගොඩ එන්න තියෙන ක්‍රමය තමයි හිත කැඩෙනවා. කැඩුනට පස්සේ හොඳට බලන්න කැඩෙන්න හේතු වෙච්ච සද්දය හෝ වේදනාව හෝ හිතවිල්ල කවදාවත් එක දිගට යන එකක් නෙවෙයි. ඒක ඒක විසින්ම නැති වුණාට පස්සේ හිත නැවතත් අර වතුර විල තැම්පත් වෙනවා. අන්නේ තැම්පත් වුණාට පස්සේ මතක තියාගන්න මේ කැඩෙන්න ඉස්සෙල්ලා සතිය තිබුණද කැටුණාට පස්සේ නැවතෙනකොට සතියද තියෙන්නේ. ආන්නේ ඒක දන්නවනම් බුරුම ස්වාමීන්සලා දෙනවා නම්බුනාඹයක්. එයාට තනියෙන් භාවනා කරන්න පුළුවන් දැන්. කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. යන්න ඉස්සලා සතිය තිබුණා නැද්ද දන්නේ නැහැ. ගිහිල්ලා ආවට පස්සේ සතිය තිබුණා නැද්ද කියලා දන්නේ නැත්නම් ඉතින් කවුරු හරි ළඟ ඉඳලා යාට කියලා දෙන්න ඕනේ. පුළුවන් තරම් ආනාපානෙ දැකපු වෙලාවට හොඳට ඔක විස්තර බලලා හොඳට ස්වභාව ලක්ෂණ ආකාර සටහන් බලලා හොඳට ඒක තහවුරු කරගන්න. තහවුරු කෙරුවට සද්ද දෙන්නේ නැති එක නැත්නම් සද්ද එනවා. වේදනාව එනවා. ඊට පස්සේ ආපහු සරයක් අලුතෙන්ම යෝගාවචරයක් විදිහට සද්දෙන් පස්සේ ඇවිල්ලා ආය ආනාපානෙ පිහිටවල බලන්න. පිහිටවන්න පුළුවන් නම් අතරමැද කෙලස් නැහැ. අතරමැද තියෙන මේ කංකරච්චලේ අහෝසි වෙලා තියෙන්නේ. ඉතින් ඒකට තීරුම් අරගන්නවා මේ ජීවත් වෙද්දිම කර්මය ක්ෂය කරන්න පුළුවන් ක්‍රමයක්. ඒකට බුදුන් පෞරුෂත්වයක් ඕන. ඒකට බුදුම විප්ලවීය චින්තනයක් අවශ්‍යයි. ගොඩාක් අත්දැකීම් තියෙන්න ඕන. ගොඩක් බණ අහලා තියෙන්න ඕන. ගොඩක් කමඨාන සුද්ධ වෙලා තියෙන්න. ඒ වගේම තමන් පිළිබඳ ලොකු අනුකම්පාවක් තියෙනවා. මම බුද්ධ පුත්‍රයෙක්. මම මේ කවුරුහරි රවටන්න භාවනා කරන කෙනෙක් නෙමෙයි. මම බුද්ධ දුහිතෘ කෙනෙක්. මම ළඟ යම් ප්‍රමාණයකට සතිය දැන් තියෙනවා. මම මේක වාංගුවටම තියලා අල්ලන්න ඕනේ. මේ වැටෙන්න ඉස්සලා සතියෙන්ද හිටියේ. පැටලුණාට පස්සේ සතියෙන්ද ඉන්නේ. එහෙනම් අතරමැද කෙලස් නැහැ. අතරමැද මොනවද වුණත් ඒකෙන් කංකර කංකරච්චලක් වෙලා නැහැ කියලා මෙන්න මේක එන්න පටන් ගත්තට පස්සේ ඒක බෝ වෙන ලෙඩක් බාටපත් වෙනවා. එහෙම කෙනෙක් ළඟ ඉන්නකොට හිත කරදර ගන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ කෙනා පෙන්නන මේ හිත කරදර ගැනීම කාලකන්ණියගේ වැඩක්. හිත කරදර නොගෙන මට දැන් නැවත ආපහු සීලේ කැඩලා නැහැ අතපය කැඩලා නැහැ මට සතිය පිටවන්න පුළුවන් කියන හැකි සංඥාව ගත්තා නම් යෝනිසපංචකාරය ගත්තා නම් ඒ දේ පොඩි දරුවට උනත් තේරෙනවා තිරිසනට උනත් තේරෙනවා කලබල වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ ඒ නිසා මුළු භාවනාවෙම අපි මේ විනිවිද බලන්න බැරි දේ තමයි දුක් හිත කරදර නොගන්න දන්නවනම් බුද්ධ පුත්‍රෙක් කියයි මොකකින් හරි හිත කරදර ගත්තා නම් කක්ක තමයි අසුචි තමයි. අපාය තමයි. ඒ නිසා කවුරු හරි දුක් කරදර ගන්න කෙනෙක් ඉන්නොනම් දකින්නවත් පතන් දෙපා. මොකද ඒක ගෑවෙන කක්කාවක්. කාගෙන කරවගෙන කරන්න ඕන යුතුයකම් ටික ඉෂ්ට කරන මිනිසෙක් ඉන්නවනම් ඒ මිනිසයා පිටිපස්සේ ගිහිලා හරි අසුරු කරන්නේ. ඒ නිසා කවදාකවත් Tamange නැති බරකම් චරිතුරුකම් කාටවත් කියන්න යන්න එපා. මොකද මේ හැම එකම ඉන්නේ දෙකට කැවිච්ච පණුවෙක් වගේ ගැහි ගැහි. ගොඩ දාපු මාළුවෙක් වගේ පෙලිපෙලි අපිට සලකන්න කවුරක්වත් නැහැ. අපි ඔය හිතන හැම කෙනෙක්ම අපි හිතාගෙන ඕන අර කරයි මේ කරයි කියලා. මරණ චිත්තක්ෂණේ උන් තීරම් බලන්නේ ඔක අපි පෙට්ටියකට දාලා වලයක දානවා. එහෙනම් ඔතල වතුර එක දානවා. එහෙනම් ගින්නට දාලා ගෙදර යනවා ඉක්මනට මල පෙරේත පිටිපස්සෙන් එයි කියලා. නිකමට හරි ওই වලලායන එක පිටිපස්සෙන් ආවනේ අනේ ගුරුකම් කරලා බෝතලයක දාලා ඈත කරදේවලලෙන් එහා පැත්තේ ගිහිල්ලා දාන ඔය ඔක්කොම ප්‍රේමකම් ඔක්කොම මේ උණුසුම ටික තියෙනකන් තමයි. බැරි වෙලාවක්වත් ගඳක්වත් නම් එවන්න එපා ගියාට පස්සේ නම්. තන්නේ කර විරුද්ධ වෙන්නේ නෑවි ටික විතරයි. අනික් පින්චනම් ඔය දන්නේ නැති මල පෙරේති කියලා කරවනින්දි. গিදරේ උන්නම් අල්ලලා බෙල්ලෙන් අල්ලලා කුප්පියකට දාලා කරදේවලලක දාන. ඒක නිසා ඔයගොල්ලොත් එක්ක නිකන් වැඩි සෙනේ තියාගන්න එපා. එහෙනම් සාමාන්‍ය අල්ලපගිතර මිනිස්සුත් එක්ක වගේ සාමාන්‍ය ඇසුර තිබ්බට කමන්නේ එහෙම නැති දෙයකට ගියොත් එහෙම ඒ බන්ධනය නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා කොහොමද කෙරුවක්වත් ඔයගොල්ලෝ නාකි වැඩි ඇත්තටම නාකි වැඩි මෙව අහන්න. ඒක නම් කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මේව කිව්වට පිළිගන්නේ නැහැ. ඉතින් අපිත් බණ අහලා තියෙනවා, අපිත් භාවනා කරලා තියෙනවා, අපිත් හාමුදුරුවෝ ඇසු කරලා තියෙනවා. කවදාවත් මේවා කියලා දීලා නැහැ. මොකද මේ අපි නිකම්ම පැදුරට නාග වෙලාද කියලා පිළිගන්න කැමති නැහැ මේවා. මම ඒකයි මුලින්ම කිව්වේ මේ නිකන් කරුණුගුණ කිරීමක් නෙවෙයි සාරිපුත්තු සාංශේ කරන්නේ පිළිවෙල ගමනක් තියෙනවා මේක. ඒ පිළිවෙල ගමන කරන්න බෑ අප්‍රමාදයේ දන්නේ නැත්තම්. ඒ පිළිවෙල ගමන කරන්න බෑ සතිය දන්නේ නැත්තම්. ඒ පිළිවෙල ගමන කරන්න බෑ මේ අත ගන්න අත ගන්න අත් දකින්න අත් දකින්න දන්න ස්පර්ශය මොකද්ද කියන එක කියා ගන්න බැන්නා. කොහොමද කැඳේ කල බීරුවගේ යමක් කියලා දෙන්නේ? ඒ නිසා මේක නිකම්ම නිකම් කඳුරුන කිරීමක් නෙවෙයි. මෙතෙන්ට නෝඩ කියනවා ඇවත්නි මේක නම් විනිවිද දකින්න බෑ. මේක හිතා ගන්න බැරි දෙයක්. මොකද්ද? ඔය කොච්චර කංකටල වුණත් අම්මා මලත් ගෙටගිනි ගත්තත් ඉසගිනි ගත්තත් සමාධිය පවත්වන්න පුළුවන්. සතිය පවත්වන්න පුළුවන්. නැත්නම් කොහොමද පටාචාරාව නැත්නම් කොහොමද අඟුලිමාල මේ කඩුවක් උසන තෝ මරනවා කියගෙන යන මනුස්සයාට බුදුහමරෝ ධර්මයේ තේරුම් කළද අසුචි කතක් අතගෙන යනට පොඩි දරුවට කොහොමද මේ මරින් පුතම් මේ කැමති පැවිදි නැද්ද පැවිදි වෙන කැමති නැද්ද කියලා අහන අහලා මොකද එතන පන්සිල් සමාදන් කරවලා තට්ටේ ගාලා ඉත මේ පැවිදි කරලා උපසම්පදා කරන්නේ නැහනේ බණ කියන්නේ ඉතලා නිකම් මේ අසුචි කතා කරන යන කොල්ලෙකුට නෙමෙයි කතා කරන්නේ කොහොමද වැඩේ වෙන්නේ එයාට වතු කරලා දෙනවා උඹට ඕනේ නම් ඕන කලබල අවස්ථාවක සතිය තියෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඒ සමිද්දි සූත්‍රයේ එහෙම නැත්නම් කිම්මූලක සූත්‍රයේ සදාධිපතේය සම්බේධම්ම. අපි ඔය කොච්චර කෙරුවක්වත් ඔය හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. පුළුවන් නම් අල්ලපන්. නෑ කිව්වොත් හුනියමක්. නෑ කියන්න ගියොත් ඒක කන පින්නවා. එහෙම කෙනෙක් ඇසුරු කරන්නත් එපා. ඔය හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. පුළුවන් නම් අල්ලපන්. ඒ සතිය අල්ලන්න යන කෙනාට කනපින්දංග ගහින්න වෙලාවක් නැහැ. චරිචුරුක ගහින්න වෙලාවක් නැහැ. බලන්න තියෙන මේ අතක් කැපිලා ලේ යනවා. ඒත් මම සතියෙන්ද ඉන්නේ. ඔය අපේ විසිපහින්න හාමුදුරන්ගේ පුතා. එයා භාවනා කරන මිනිසෙක් නෙවෙයි. මේ හෙලිකොප්ටර් පයිලට් කෙනෙක්. ඉතින් එයා ඉන්නේ හෙලිකොප්ටරේට වෙඩි තිබ්බා. එනියා මේ මායිගමක ඉන්නේ. පොල්ගත් දෙයක් විතර උඩ යනකොට ගහපුවාම හෙලිකොප්ටර කඩාන වැටලා අගුල් ඔක්කොම හිර වුණා. ඒ හෙලිකොප්ටර ගිනි ගන්නවා දැන්. එතකොට දොරවල් අරින්න බෑ. ඉතින් මෙයා බෙල්ට් එක දාගත්ත ගමන් හිර වෙලා එයාගේ කෝපයිලට් කරලා තියෙන දේ මොකද්ද යන වීදුරුට ගහලා මෙයාවත් එළියට අරගත්තා. ගන්නකොට මේ මූණ ඇතුලේ ඇට කුඩු වෙලා මූණ ඇතුලේ ඇට කුඩු වෙලා කතා බතා කරගන්න බෑ. පණිවිඩයක් කරලා ඉවරලා අනිත් හෙලිකොප්ටරේ එන්න විනා පැය 6ක් ගියාලු. ඒ පැය 6ේම සතිය තිබුණා. එයාට මතක් වුණාලු මේ හෙලිකොප්ටරේ පයිලට් කරගෙන යනකොට මේ විහාරය උඩින් අපි යන්නේ වැඳ වැඳ මතකයිලු. ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා ආපහු එනකොට ඒ විහාර ළඟින් එනකොට ආයෙ වැඳලු මෙයා. මේ මූණ ඇතුලේ ඔක්කොම ඇට කුඩු වෙලා ලේ ගලනවා. ඒ ලේ කැටි ගහිලා හුස්ම ගන්න බැරි වෙලා. දොස්තර දැකපු ගමන් මෙතනින් කැපුවලු. ඔපරේෂන් නැහැ හිරි වැටිලි මොකුත් නැහැ කැපුවලු එයාට එතකොට හුස්ම ගන්න පුළුවන් වුණාලු ඊට පස්සේ දවස් 14ක් මොනවක් හම්බි දාලා බැඳලා මේක කන්න දෙන්නේ මෙතන මේක ඇතුලේ මිනී කුණු ගඳයිලු තමන්ගෙම ලේ කුණු වෙලා මේ හකු වැට ඔක්කොම කඩලා ගිහිල්ලා දවස් 14ක් ගියාට පස්සේ ඉන්නම් ඉන්නේ තන්නේ කරපයි පුදුම සතියක් කිව්වා මේ බෙල්ල කවනකොටවත් වේදනාවක් නැහැ මොකක්වත් නැහැ ඉතින් මං කිව්වා බලපන් අපි භාවනා කරන ඉන්න අපිට ඕක කියන කොටත් ඇඟ හිරි වැටෙනවා. මේ භාවනා නොකරු මිනිස්සෙක් කියනවා ඒ ඔක්කොම සිද්ධි හොඳට පේනවලු. action clip play slow motion දාලා පෙන්නවා වගේ. ක්‍රිකට් කැච් එකක් ගියාට පස්සේ පෙන්නන්නේ ඒ clip එකම ආපහු සැරයක්. ගෙන්නලා මං විස්තර යහගත්තා. ඒ අමලි කරදර තියේදී සිද්ධිය ඉතාම slow motion එකේ පේනවලු Tamand වෙනදී ඔක්කොම. ඉතින් ඒ වගේ කෙනෙකුට පුළුවන් නම් භාවනා කරන කෙනෙකුට කැස්සයි කියලා ඔච්චර හිතවිල්ලක් ආවයි කියලා ඔච්චර නටන දෙයක් නැහැනේ. හැබැයි භාවනා නොකරපු කෙනෙකුට මේක ප්‍රශ්නයක්. සතිය නැති කෙනාට, අප්‍රමාදේ නැති කෙනාට, සද්ධාව නැති කෙනාට, පුරුදු වෙලා ගියේ නැති කෙනාට පුරුදු වෙච්ච එක නම් මතක තියාගන්න මේ කරදර එන්නේ Tamange සතිය ඔප්නම් වණ්ඩයි. මේ කරදර එන්නේ මේ සතිය විවිධාංගීකරණය කරන්නයි. මේ කරදර එන්නේ සතියට වාංගු වෙලා ඔබ පැනපන්. එnde ende ende ඒක කරන්න ගියාම මට කියන්න තියෙන එක කිසිසේත්ම ඒක සෙල්ලක්කාරකමට පාවිච්චි කිරීම වයසම තරඳා පවතින්නේ නැහැ. ඕන පොඩි එකෙක් කල්ලනවා නාකිරුණ තලතයි. නාකුණා කියලා එහෙම නරකක් වෙන්නේත් නැහැ. ඒකට නම් හරි කැමතියි කට්ටිය. නගුණා කියලා කිසිම ඔයගොල්ලෝ හිතාන හිටියට මේ ඇහැපෙන්නේ කන ඇහෙන්නේ කියලා එක තන්නේ කර බොරුවක් මම හිතට දාගත්ත දෙයක් ඕනේ දෙයක් කරතයි ඒ වගේම පොත දැනගෙන හිටියා නැහැ කියලා කිසිම ප්‍රශ්න දාන දීලා තිබුණා නැහැ කියලා කිසිම ප්‍රශ්න දායකව තරහ වෙන්න එපා මම එහෙම කිව්වට අද දායකව ඇවිල්ලා ඉන්න ඕව තරහ ගත්තොත් හිට දාන දෙනෙකුත් නැහැ දාන දුන්න නැහැ කියලා ඔගේ ප්‍රශ්නයක් නැහැ මේක තීරුම් ගන්න එක මනුස්ස මනසක ගැබ් වෙලා තියෙන මූලික මානව අයිතිවාසිකමක් මේකට යන්න බුදුහමතුත් එක්ක ටිකක් දුර යන්න ඕනේ. දැක්ක ගමනින් ගන්න බෑ මුල් මුල් පියවර ටික කරාට පස්සේ උන්වහන්සේ හෝ නැත්තම් උන්වහන්සේගේ සාරිපුත්තු සාංශ කියන ගෝලයා හෝ ඒ මනුස්සයාට ඇති කරගත්ත ධර්ම ටික අඹා අඹා හැඩ ගන්නව ගන්නවා විවිධාංගීකරණය කර කර ඒ මත ඉඳගෙන මේක දියුණු කරනවා භවනා නොකරන එකට හිතන්නවත් බෑ මේ කර කංකරච්චල් ලස්සේ මේ ගෙන්ද ගම්පලේ කොහොමද භවනා කරන්නේ මේ කොඩි ගස්සට කොහොමද භාවනා කරන්න කියලා හිතනවා. භාවනා කරපු එක නා ඒක නෙමෙයි බලන්නේ. මේ සාමාන්‍ය නිස්සද්ද භාවය පුළුවන් නම් ඇයි මෙතන බැරි? හැම තැනද යන්න ගියාම යම් වෙලාවක මේ විනිවිද පිළන්න බැරි කාරණාව දැකපු දවසේ මනසට કોઈ ඉරියව්වත් එකයි දවසේ කොතන හිටියත් එකයි සද්ද වේදනා හිතවිලි කියන ඒවා ඒවා බීරෙක් වගේ වෙනවා සද්දවලට කන් ඇත්තේ බීරෙක් වෙනවා යා ඇස් ඇත්තේ අන්ධෙක් වගේ හැසිරෙන හැටි දන්නවා. ඇඟට දැනුණට නොදැනෙන කෙනෙක් වගේ හැසිරෙන හැටි දන්නවා. ඥානයේ තිබුණට මොඩෙක් වගේ නිකන් ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ ශිෂිර තරණය කරනවා. පණ තිබුණට පණ නැති කෙනෙක් වගේ ඉඳගෙන සත්‍ය අරසා කරනවා. ඉතින් ඒක පේන්නේ නෝන්ජල්කමක් විදිහට නමුත් සරුවචාන්සේගේ ඉහළම ඉගැන්වීමක් තමයි චක්කු මාසේ යත ආන්දෝ සෝතවා බජිරෝ යත ඇසත්තේ නමුත් අන්දෙක් විදිහට ඉන්න පුරුදු යනවා. කන් ඇත්තේ නමුත් නෑ වෙන විදිහට ඉන්න පුරුතුයක්. දැනුව දිනුනට මූඩෙක් වගේ හිටපන්. හයිය දිනුනට කොන්ද පැණිතික වගේ හිටපන්. ඒ මොකටද ඉන්නේ? මගේ හිතේ සතිය කැඩලා නෑ කියලා පෙන්නන. රූප මෙනේ යයි. තමන්න සතිය පාත් ගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් සෙල්ලක්කාර වැඩක්. නැත්නම් තල්ල කැඩෙන වැඩක්. අඬු කඩා ගන්න වැඩක්. ඉතින් මං හුඟක් වෙලාවට මේක කියන්නේ මේ ගෑනුන්ට බැරි වැඩක් කියලා. ඉතින් ඒකට හරී තරහයි ගෑනු කට්ටිය. නිවන් දකින්න පුළුවන් නම් පිරිමින්ඩ විතරද කියලා මම ඇඟට කොට වෙනවා. මං කියනවා චරුචරු ගානේ කන්නම් කවදාකවත් නිවනක් නැහැ. මං උණ්ඩ ඔක්කොටම ගෑනු කියලා කියන්නේ. මේ ප්‍රශ්නයක් කෙනෙකුට චරුචරු ගාන ඔක්කොටම මං කියන්නේ ගෑනු කියලා. නමුත් ගෑනුන්ගෙත් තියෙන පිරිමිනකටින් ඉපදිච්ච උන් පින්නුන් ගහලා පයින්නවා. උන්ට මං ගෑනු කියන්නේ උන්ට කියන්නේ පෞරුෂත්වයේ තියෙන කෙනා ප්‍රශ්නයක් ආවට පස්සේ පස්ස ගන්නෑ කාගෙන යනවා. පිරිමින්ගෙත් ඉන්නවා ගෑනු නැකතින් ඉපදිච්ච කට්ටිය චරුචුරුම තමයි. අපි අම්ම හරිම අකමැති මේ ගෑනුණකදී උපදිච්ච පිරිමි දකින්න. ගෑනුණකදී ගෑනුන්ට ප්‍රශ්නයක් නෑ. පිරිමිනකදී පිරිමින්ට ප්‍රශ්නයක්. ගෑනුණට මේ ගෑනුණකදී පිරිමි ඉන්නේ. හැම තැනම චරිචුරු ගාන වැඳ ඇරෙනවා කිසි වැඩක් කරන්න බෑ. අනී හරිම කචල් ස්වභාවකට. භාවනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ පෙන්ලා තියෙන මේ දෙතිස්සක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන වලින් මහා පුරුෂයෙක් වශයෙන් පෙනී ඉඳලා ආරාධනා කරන්නේ පෞරුෂත්වයේ තියෙන්න ඕනේ මේකට. පරුෂ ගතිය තියෙන්න ඕනේ. ඕනේ නම් වචනයක් ලියා ගන්න සාහසික වෙන්න ඕනේ නිවන් දකින්න. සාහසික වෙන්න ඕනේ. ওই නිකන් වනව වනවා යන එක පන්නන වෙලාවක් එනවා. කොයි දේ කෙරුවත් හරි විදියට මේක හරි මානසිකාරයට දාගන්න පුළුවන් නම් ඕනම බාධකයක් කඩාගෙන යන්න පුළුවන්. බාධක එනකොට තමයි ඒක ඔප්නැන් වෙන්නේ. ඒක නිසා විපස්සනා කරන කෙනාට මේක තියෙන කඩින් පරීක්ෂණයක් විතරයි. මේ විනිවිද බැරි දේ දකින්න බැරි දේ දකින්න මොන මොන කරදර තිබුණා සතිය කැඩෙන්නේ නැහැ. මොන කරදර තිබුණා සතිය කැඩෙන්නේ නැහැ කියන මිනිස්යාට එතන සමාධියකුත් තියෙනවා. ඒකේ ඉහළම කෙලවර තමයි අරිහත් ඵලය නැත්නම් අරියත් මාර්ගය නමුත් මම පෙන්වන්න හදන්නේ වමෙන් දකුණට කකුල මාරු වෙනකොට සතිය තියෙනවා කියලා අත්දකලා තියෙනවා නම් කවුරු හරි ආස්වාසිය තිබුණු සතිය ප්‍රසවාසයට කැඩෙන්නේ නැතුව යන බව දන්නවා නම් කවුරු හරි සක්මන කෙලවට ගිහිල්ලා හැරෙනකොට කඩා ගන්න නැතුව සතිය ගේන්න පුළුවන් නම් ඔන්න ඕක තමයි අපේ gadi ගොඩේ භාෂාවෙන් කියන්න තියෙන ආනන්තරික චේතෝ සමාධිය මේක වැඩිවීම සඳහා කුමක් කරන්න ඕනද? අන්නේ දේ කිරීම දැන ගැනීමට, කර දේ කිරීමට, ඥානෙ පාල වීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආතනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශීලු දිනාටම ධෛර්ය, ශක්තිය, බලය සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.